විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මහා විහාරීය භික්ෂුන් වහන්සේලා අතරේ භාවනා සමතහන් පෙළගස්වන ප්‍රධාන ග්‍රන්ථය. භාවනාවක් పూర్වයේ ඉඳලා භාවනාවකට పూర్වයේ පටන්න භාවනාවකට සූදානම් වෙන තැන ඉඳලා විශේෂයෙන්ම ශීලයේ පිරිසුදු කරගන්න තැන ඉඳලා භාවනා කර්මස්ථානය අරහත්ත්වයේ දක්වාම සිද්ධ කරන ආකාරයේ පිළිවෙලින් විස්තර විවරණය කරලා තිබෙන ග්‍රන්ථයක් මේ තරම් විස්තර විවරණය කරපු ග්‍රන්ථයක් තවත් නැහැ. ඉතින් අවාසනාවකට වාගේ මේක අනුරාධපුර යුගින්ද මේ දක්වා එනකොට මේ භාෂා ශෛලී ඒ වගේ මේ විස්තර විවරණය කරන ධර්ම කරුණවල ගැඹුර සමහර කෙනෙකුට අවබෝධ කරගන්නට නොහැකිව සමහර වෙලාවට මේ විශේෂ මාර්ගයේ පරිශීලනය කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම තේරවාදී භාවනානුයෝගීව භාවනා මධ්‍යස්ථාන වශයෙන් මේ විශේෂ මාර්ගයේ පදනම් කරගත්ත විශේෂයෙන්ම තේරවාදී ත්‍රිපිටකයේ පදනම් කරගත්ත භාවනා මධ්‍යස්ථාන හැරෙන්නට සෙසු බොහෝ තැන්වලදී විශේෂ මාර්ගයේ පරිශීලනය කරන ප්‍රමාණය අඩු වෙලා තියෙන බව අපි දැකලා තිබෙනවා. ඒකට විශේෂම හේතුව තමයි විශේෂ මාර්ගයේ තේරුම් ගැනීමට තියෙන නොහැකියාව. ඒ හරියාකාරව ගුරු ඇසුරක් සහිතව මේ භාවනා මාර්ගයේ වඩන්ඩ නොහැකියාව නිසා තමයි බන්තුත්වයක් ඇති වෙලා තියෙනවා කියලා අපිට අපිට වැටහෙන්නේ. ඉතින් මේ නිසා තේරවාදී භාවනා මාර්ගය තුළ පිළිවෙලින් හික්මෙන්ට බලාපොරොත්තු වෙන කෙනෙක් විශේෂ මාර්ගය පිළිවෙලින් කියවගෙන පිළිවෙලින් අර්ථ විවරණය කරගෙන කරුණුකාරණා විමසලා බලලා ඒ කරුණු එක ඉදිරියට විසුද්ධි මාර්ගය ඇසුරෙන් භවනා මාර්ගය පුරුදු පුහුණු වෙනවා නම් ඒක අතිශය ප්‍රයෝජනවත් වෙනවා ඊ타මත්ම වැදගත් වෙන කටයුත්තක් බවටපත් වෙනවා ඒ නිසා අපි මේ අමතපදන් දේශනා මාලාව ඔස්සේ විසුද්ධි මාර්ගයේ මුල පටන් විස්තර කරන්න ආරම්භ කරන්න යෙදුනේ ඒ අනුව තමයි මේ වන විට දේශනා මම හිතන්නේ 30 34ක් 35ක් පමණ පවත්වලා විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය, දුතාංග නිර්දේශික නිර්දේශ දෙක අවසන් කරලා දැන් අපි මේ කර්මස්ථාන ග්‍රහණ නිර්දේශයට ඇවිල්ලා ඉන්නේ. ඒ අනුව කමඨහනක් ගැනීම, භාවනා මඟ පෙන්වීමක් ලබා ගැනීම කියන කාර්යයේදී වැදගත් වෙන කරුණු කාරණා සාකච්ඡා කරන කොටස තමයි මේ විෂදි මාර්ගයේ කම්මට්ටාන ගහන නිර්දේශයේ එමත් නැත්නම් අපි සිංහලෙන් සඳහන් කරනවා නම් කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය කියලා කියන්නේ. ඒ අනුව කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය ආරම්භ කෙරෙන්නේ දසවිධ පලිබෝධයන් පිළිබඳව සඳහන් කරමින්. ඒ අනුව අපි පසුගිය වැඩසටහන දක්වා සාකච්ඡා කරන්න තියදුනා දසවිධ පලිබෝධයන් පිළිබඳව අපට විසුද්ධි මාර්ගයේ ආරම්භයේදී මේ කම්මට්ටාන ගහන නිර්දේශයේ ආරම්භයේදී අපිට බුදුගෝසාචාර්යයන් වහන්සේ පිපුරාණ අර්ථකථා ආදී ආපු දාත රත්නයක් අපට ගෙනහැර දක්වමින් දසවිධ පරිබෝධයන් පැහැදිලි කරන්න කියදුනා. ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති තේදස කියලා. ඒතර මෙන්න මේ කියන දසවිධ පරිබෝධයන් අතහැරලා අපි කමටහනක් ගන්න යෝගාවචරයේක් භාවනාවක් ආරම්භ කරන යෝගාවචරයෙක් මේ දසවිධ පරිබෝධයන් මගහරවගෙන තමන්ගේ භාවනාව ආරම්භ කරන්න යෙදෙන්න ඕන. ඒ නිසා අපි ඉදිරියට කතා කරගෙන යන්නේ එහෙමනම් මේ භාවනාව ආරම්භ කරන යෝගාවචරය එතෙන් ඉදිරියට කුමක්ද කළ යුත්තේ කියන එක. ඉතින් මේ කාරණය විසුද්ධි මාර්ගයේ අපිට සඳහන් කරා අපිට මේ දසවිධ පලිබෝධයන් විස්තර විවරණය කරන්න කලින් අපිට දක්වන්න දෙන යෝපනායන් ලෝකියෝ යම් මේ ලෞකික සමාධියක් දේශනා කරාද සෝ ඒ ලෞකික සමාධිය වුත්තනායේන සීලානි විසෝදෙත්වා සීල නිර්දේශය කියපු ආකාරයෙන් සීලය පිරිසිදු කරගෙන සුපරිසුද්ධ සීලේ පතිත්තහාය පිරිසුදු සීලයක පිහිට පතිත්තිතේන පිරිසුදු සීලයක පිහිටිය යෝගාවචරයක් විසින් යවාස්ස දසසු පලිබෝධේසු පලිබෝධෝ අත්ති තං උපච්චින්දිත්වා යම් මේ දසවිධ පලිබෝධයන් අතරේ පලිබෝධයක් තියෙනවා නම් ඒක සිඳලා කම්මට්ටහන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වා කර්මස්ථාන දායක වූ කල්යාණ මිත්‍රයෙකුට එළඹිලා තමන් මේ භාවනා මාර්ගය යෙදෙන්න ඕන කියන කාරණය. ඒ අනුව අපි මුලින්ම පැහැදිලි කරගෙන ආවා මෙන්න මේ කරුණු කාරණා ටික ඒ අනුව සීලානි විසෝදෙත්වා කියලා මේ විදේශයේ කියපු ආකාරයක සීලය පිරිසිදු කරගෙන සුපරිසුද්ධ සීලේ පතිත්‍යතේන පිරිසිදු සීලයක පිහිටිය භික්ෂුවක් විසින් පිහිටිය යෝගාවචරයෙක් විසින් යවාස දසසු පලිබෝධේසු පලිබෝධවත්ති යම් මේ දසවිධ පලිබෝධයන් අතරේ පලිබෝධයක් ඇද්ද තං උපච්චින්දිත්වා ඒ දස ඒ පලිබෝධය සිඳලා අන්න එතනදී අපි දසවිධ පලිබෝධයන් සාකච්ඡා කරන්න තියදුනා ඊළං කාරණය තමයි කම්මට්ටහාන දායකං කල්යාණ මිත්තං උපසංගමිත්වා කර්මස්ථානයක් දෙන්නා වූ කල්යාණ මිත්‍රයෙකුට එළඹිලා අත්නෝචර්යානුකූලං චත්තාලීසාය කම්මට්ටහානේසු අඤ්‍යතරං කම්මට්ටානං ගහෙත්වා Tamanගේ චරිතයේට සුදුසු වෙන සමසපලස් කර්මස්ථාන අතරින් සුදුසු කර්මස්ථානයක් අරගෙන සමාධි භාවනාය අනනුරූපන් විහාරම් පහය සමාධි භාවනාවට නොසුදුසු සෙනසුන් අතහැරලා අනුරූපී විහාරේ විහරන්තේන සුදුසු විහාරයක වාසය කරන්නහු විසින් බුද්ධක පලිබෝධු පච්චේදං කත්වා කුඩා පලිබෝධත් සිඳලා සබ්බම් භාවනා විධානං අපරිහාපෙන් තේන භාවේ තබ්බෝ සියලු භාවනා විදිය නොපිරිහෙලන්නහු විසින් මේ සමාධිය සමාධිය වැඩි යුතුයි කියලා අපිට සඳහන් කරනවා. එහෙනම් එතන සීලාන විසෝදෙත්වා කියන කාරණය දසවිද සීලාන විසෝදෙත්වා කියන කාරණය සීල නිර්දේශිත කතා කරලා ඉවරයි. දුතාංග නිර්දේශයේදීත් ඊටම අනුග්‍රහ දක්වන අල්පේක්ෂතා ආදී ගුණාංග පැහැදිලි කරන්න තියදුනා. ඊළඟට අපිට කමඨහනක් ගැනීමේදී ඊළඟ අපිට කරන්න තියෙන වැදගත්ම කාරණය තමයි දසසු පලිබෝධේසු පලිබෝධෝ අත්ති කියන කාරණය. දසවිධ පලිබෝධ අතර යම් පලිබෝධයක් තියෙනවා නම් අන්න ඒ පලිබෝධෙ සිඳින්න කියන එක. ඒකත් අපි පසුගිය සති වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරා. එමනම් අද අපිට කතා කරන්න තියෙන්නේ කම්මට්ටහන දායකං කල්යාණ මිත්‍රං උපසංගමිත්වා. මනම් කමඨහනක් දෙන කලන මිතුරෙක් වෙත එළඹෙන්න කියලා අපිට කියනවා. නම් කවුද කමඨහනක් දෙන කලන මිතුරෙක් කියන කාරණේ තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඉතින් කොටස සාකච්ඡා කරන යන අතරතුරදී අපිට විසුද්ධි මාර්ගෙ මෙන්න මෙහෙමයි පැහැදිලි කරන්නේ. කම්මට්ඨහන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වාති එත්ත පන දුවිදං කම්මට්ඨහනං මෙන්න මේ කාරණේ තව අපිට කියනවා කමඨහන කියන එක ආකාර දෙකයි කියලා. කමඨහන ආකාර දෙකයි සබ්බත්තක කම්මට්ඨහනං පාරිහාරීය කම්මට්ඨහනන්ති. සබ්බත්තක කර්මස්ථානය කියලා එක කමටහනක් තියෙනවා කියනවා පාරිහාරී කර්මස්ථානය කියලා තව කමටහනක් තියෙනවා. එවනම් දැන් භාවනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනා කමටහනක් දෙන කල්යාණ මිත්‍රයෙක් වෙත එළඹෙන්න ඕනේ. කමටහනක් දෙන කල්යාණ මිත්‍රයෙක් කිව්වහම කවුද කමටහනක් දෙන කල්යාණ මිත්‍රයා? ඒ කමටහන දෙන කල්යාණ මිත්‍රයා දෙන කමටහන මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. අන්න අපිට කියන කමටහන ආකාර කමටහන ආකාර දෙකයි කියලා කියන මොනවද? සබ්බත්තක කම්මට්ටහන සබ්බත කම්මට්ඨානය කියලා එකක් තියෙනවා කියනවා. පාරිහාරිය කම්මට්ඨානක්. තව කමඨහනක් තියෙනවා කියනවා පාරිහාරිය කම්මට්ඨාන කියලා. එතනින් ඔන්න මුලින්ම සබ්බත්තක කම්මට්ඨහණය කියලා කියන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලි කරනවා. අපිට කියනවා සත්ත සබ්බත්තක කම්මට්ඨහණං ඒ අතරෙහි සබ්බත්තක කම්මට්ඨහණය කියන කාරණය වික්ඛු සංගාදීසු මෙත්තා භික්ෂු සංගාදී කෙරෙහි මෛත්‍රී පැතරවීම මරණ සති, මරණානුස්මෘතිය සහ අසුබ සංඥාතිපි ඒකේ සමහර කෙනෙක් කියනවා අසුබ සංඥාව කියන එකක් සම්බතක කමඨහනක් කියලා. එමනම් සබ්බතක කමඨහන කියලා කිව්වහම අපිට සබ්බතක කර්මස්ථාන තුනක් අපිට පැහැදිලි කරන මොනවද? මෛත්‍රී කියන එකක්, මරණ සතිය කියන තව එකක්, අසුබේ කියලා කියන එකත් සබ්බත්ත කර්මස්ථානයක් කියලා සමහර කෙනෙක් කියනවලු ඒකත් මෙතනදී අරගෙන තියෙනවා. එhmenan අපි සාමාන්‍ය භාවනාව ගැන කතා කරනකොට චතුරාර්යශ්‍රය භාවනා කියලා જાතියක් කතා කරනවා. සතර කමඨහන් කියලා අපි කියනවා චතුරාර්යශ්‍රය භාවනා. සතර කමඨහන් කියන තැනදී සාකච්ඡා කරනවා බුද්ධහනුස්සති, මෛත්‍රී, අසුබ කියන මෙන්න මේ භාවනා හතර පිළිබඳව. බුද්ධහනුස්සති, මෛත්‍රී, අසුබ, මරණසති කියන මෙන්න මේ භාවනා හතර පිළිබඳව. ඒතර මෙතනින් බුද්ධානුස්මෘති භාවනාව කියන එක මෙතන සම්බත්තක කමඨහනක් කියලා සාකච්ඡා කරන්නේ නැතුව බුද්ධානුස්සතිය කියන එක නොඑක් නොඑක් පුද්ගලයාට නොඑක් නොඑක් විදිහට වැටහෙන්න පුළුවන්. එතනදී ප්‍රයෝජනයක් තියෙන බුද්ධානුස්සතිය වඩන එකේ. නමුත් සම්බත්තක කමඨහනක් කියලා එතනදී බුද්ධානුස්සතිය සාකච්ඡා කරන්නේ නැතුව කියනවා මෛත්‍රී කියන එක සම්බත්තක කමඨහනක්, මරණ සතිය කියන එක සම්බත්තක කමඨහනක්, අසුභ සංඥාව කියන එක සම්බත්තක කමඨහනක් කියලා. එතකොට මොනවද මේ කියන සබ්බතක කමඨහන්? එතකොට සබ්බත්ත කමඨහන් වඩන මේ කමඨහනක් ගන්න යෝගාවතරේ කොහොමද සබ්බත්ත කමඨහනක් වශයෙන් මෛත්‍රිය වඩන්නේ මේව ඇයි සබ්බත්ත කමඨහනක් වෙන්නේ කියන එක ඉදිරි සාකච්ඡා කරනවා මුලින්ම මේ මෛත්‍රිය අසුබේ සහ මරණ සතිය කියන තුන වැඩිම පිළිබඳව කිතාම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා තමයි මේ පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්න. අපිට ඒ නිසා පටන් ගන්න කම්මට්ටහනකේ කම්මට්ටහනිකේනහි බික්කුණා කමටහනක් ගන්නා යෝගාවචරයා විසින් පටමන්තාව පළමුව පරිච්ඡින්දිත්වා සීමා පිරිසිඳීමක් වශයෙන් සීමට්ටක බික්කු සංඝයේ සීමස්තක භික්ෂු සංඝයා කෙරෙහි සුඛිතා භවන්තු අභ්‍යාපජ්ජාති මෙත්තා භවේ තබ්බා සුවපත් වේත්වා නිදුක් වේත්වා යනාදී වශයෙන් මෛත්‍රිය වැඩි යුතුයි කියලා කියනවා. එහෙනම් ඔන්න සීමාවක් පිරිසිඳගෙන අපි මෙන්න මේ විහාර සීමාව මෙන්න මේ උපචාර සීමාව කියලා යම් කිසි සීමාවක් අපි දැනගෙන තෝරගෙන වෙන් කරගෙන මෙන්න මේ සීමාව තුළ ඉන්න භික්ෂුන් වහන්සේලා වෙත මෛත්‍රී පතුරවන්න කියලා කියනවා. ඒතර මේ සීමාව තුළ ඉන්න භික්ෂුන් වහන්සේලා වෙත කොහොමද මෛත්‍රී පතරවන්න කියලා කියන්නේ? සුවපත් වෙත්වා කියලා. නිදුක් වෙත්වා කියලා. නැත්නම් අපිට කියනවා සුඛිතා භවන්තු අභ්‍යාපජ්ජා භවන්තු යනාදි වශයෙන් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා යනාදි වශයෙන් වඩන්න කියලා. ඊට පස්සේ එතනින් ඉදිරියට එහෙනම් දැන් අපි අපේ මේ විහාරස්ථාන සීමාව පිරිසිඳගෙන මේ විහාරස්ථාන සීමාව තුළ ඉන්න භික්ෂුන් වහන්සේලාට ඉස්සල්ලාම සුවපත් වෙත්වා යනාදි වශයෙන් මෛත්‍රී වඩන්න කියලා. ඊළඟට එතනින් ඉදිරියට සීමාවින දෙවියන් කෙරෙහි මෛත්‍රී වඩන්න කියලා කියනවා. අපේ මේ විහාර සීමාව තුළ ඉන්න දෙවිවරුන්ට මෛත්‍රිය වඩන්න කියලා කියනවා. ඊළාට එතනින් එහාට අපි මේ ඉන්න ගොදුරු ගමේ අපි වාසය කරන ගමේ ඉන්න ගම් ප්‍රභූන් කෙරෙහි මෛත්‍රිය වඩන්න කියලා කියනවා. ගමේ ඉන්න සමහර වෙලාවට ගම් මුලාදෑනියකින් පුළුවන් ග්‍රාම ග්‍රාම සේවක කෙනෙක් එහෙම නැත්නම් සමහර වෙලාවට මේ ගමේ ඉන්න ප්‍රභූ යම් කිසි ප්‍රභූ පැලැන්තියේ යම් හැකියාවක් උසස් හැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. යම් සම්භාවනාවට පාත්‍ර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ බඳු අය ඉන්නවා නම් මෙන්න මේ අයට අපිට කියනවා මුලින්ම මෛත්‍රී වඩන්න කියලා. ඊළඟට මේ මේ ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට මෛත්‍රී වඩන්න කියලා කියනවා. ඊට පස්සේ එතනින් එහාට මේ ප්‍රදේශයේ ඉන්න සකල සත්වයන් කෙරෙහි මෛත්‍රී වඩන්න කියලා කියනවා. ඒතර මේ සීමාවක් අපි පිරිසිදුගෙන ඔන්න මේ ප්‍රදේශයේ මෛත්‍රී වඩනවා. ඊට පස්සේ එතනින් මේ ප්‍රදේශය අපි ව්‍යාප්ත කරලා සමස්ත විශ්වය කෙරෙහි මෛත්‍රී වඩනවා. එතකොට මේ ප්‍රදේශي ව්‍යාප්ත කරලා මේ උපචාර සීමාවෙන් එහාට ගම් සීමාවට ගියා. ගම් සීමාවෙන් එහාට අපි රටටම යනවා. රටෙන් එහාට අපි සමස්ත ලෝකයටම යනවා. සමස්ත ලෝකෙන් එහාට අපි සමස්ත විශ්වයටම යනවා. ඊට සකල සත්‍යයන් කෙරෙහි මෛත්‍රී පතුරවනවා කියලා කිව්වහම අපි ඔතනදී සමස්ත විශ්වයේ දක්වාම සියලු සත්‍යයන් කෙරෙහි නිදුක් වෙත්වා සුවපත් වන ආදි වශයෙන් මෛත්‍රිය වැඩි යුතුයි කියලා කියනවා. ඒතර මෙන්න මේ වාගේ මේ විදිහට අපි මුලින්ම මෛත්‍රිය වඩන්න කියලා කියනවා. ඒතර ඇයි මේක සබ්බත්ත කමඨහනක් විදිහට අපිට මෙහෙම මෛත්‍රිය වඩන්න කියන්නේ මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනය? ඒක අපිට පැහැදිලි කරනවා මෛත්‍රිය වැඩුවාම අපිට ලැබෙන ආනිශංසය. සීමා වින සංඝයා කෙරෙහි අපි මෛත්‍රිය වඩනවා නම් සීමා වින සංඝයා කෙරෙහි මෛත්‍රිය වැඩුවාම තමන්ට එකට ඉන්න වික්ෂුන් වහන්සේලාගේ සිත් මුරුදු භාවයටපත් වෙනවා. සමහර වෙලාවට ඉන්නකොට අපි ඒක විහාරස්ථානයේ ඉන්නකොට සමහර වික්ෂුන් වහන්සේලා අපි කෙරෙහි ගැටීම් ඇති කරගන්නවා. නොයෙක් නොයෙක් විදිහට ගැටීම් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සිත් නොරුස්නා ගතිය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඇතිවෙන එක වළක්ව ගන්න අපිට කියනවා සීමස්තක භික්ෂුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රිය වඩන්න කියලා. ඒතර දැන් මේක අපි මේ භික්ෂුන් වහන්සේලා කෙරෙහිනේ කියන්නේ අපි සාමාන්‍ය ගිහි පුද්ගලයන් විදිහට ගත්තහමත් Tamanගේ සීමස්තක කියලා කියන්නේ Tamanගේ සමස්ත gedරට අදාළ gedර සීමාවෙ ඉන්න භික්ෂුන් වහන්සේලා නෑනේ. එතකොට gedර සීමාවෙ ඉන්න සාමාන්‍ය gedර සමාජිකයන්ට මෛත්‍රී පතුරවනවා ඉස්සර. සාමාන්‍ය ගෙදර ඉන්න සමාජිකයන්ට මෛත්‍රී පතුරවලා ඊට පස්සේ මේ ගෙදර ඉන්න අධිග්‍රහිත දෙවිවරු ඉන්න පුළුවන්. සමහර ලාවට මේ ගයක් හදනකොට මේ ගෙවිවල ගෙවල් වලට දෙවිවරු අධිග්‍රහිත වෙනවා. දැන් අපි සමහර ලාවට ගයක් ආරම් මුල්ගල් තැවීම ආදියක් කරනකොට යම් යම් නිදන් වස්තු තැන්පත් කරනවා. යම් යම් චාරිත්‍ර විදිසිත කරනවා. ගේකට ගෙවෙදෙනකොට යම් යම් චාරිත්‍ර විදිසිත කරනවා. මෙන්න මේවත් එක්ක අපත් සමග එකතු වෙච්ච දෙවිවරු ඉන්නවා. සමහරවිට අපේ ඉෂ්ට දේවතාවෝ අපි එනකොට අපේ ගෙදර උළුස්සේ සමහර වෙලාවට යම් තැනකදී ඒගොල්ලෝ නතර වෙනවා. ඒත් මේ අපේ සීමාව තුළ, ගෙදර සීමාව තුළ යම් දෙවිගුරු පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ දෙවිගුරුන්ටත් මෛත්‍රී කරන්න. එතකොට එහෙම දෙවිවරුන්ට මෛත්‍රී කරන්නේ ඇයි? ඒ දෙවිවරුන්ට මෛත්‍රී කරාම ඒ අයගේ සිත් මුරුදු භාවයටපත් වෙනවා. ඒ අයගේ සිත් මුරුදු භාවයටපත් වෙලා අපිට ධාර්මික ආරක්ෂාවක් සම්පාදනය. දැන් අපිට මේ දෙවිවරු ආදීන්ගේ ආරක්ෂාව අත්‍යවශ්‍යයි. අපි අපිත් එක්ක ඉන්න දෙවිවරු පිරිසක් ඉන්න අපිට බොහොම පැහැදිලිව අපේ ත්‍රිපිටකය තුළ බොහෝ තැන්වල මේ කාරණේ සඳහන් වෙනවා. දැන් යම්කිසි යම්කිසි කටයුත්තක් අපි කරනකොට මේ කටයුත්ත ඉස්සල්ලාම දැනගන්නක් වෙන අපි ඉන්න ඉෂ්ට දේවතාවෝ. දැන් හිතමු අපි යම්කිසි පුද්ගලයෙක් එක්ක තරහ වෙනවා කියලා. යම්කිසි පුද්ගලයෙක් එක්ක අපි තරහක් ඇති කරගෙන යම් සිතේ ද්වේෂයක් ඇති කරගන්නවා කියලා අපි දෙදෙනෙක් අතරේ ආරවුලක් ඇති වෙනවා කියලා. අපි දෙන්න අතර ඇතිල ආරවුල අපේ ඉෂ්ට දේවතාවු ඉස්සලම දැනගන්නවා. ඒතකොට ඒගොල්ලොත් ආරවුල ඇති කරගන්නවා. ඒ ඉෂ්ට දේවතාවුන් අතර තියෙන ආරවුල ඊට පස්සේ එයාලගෙන් ඉහළ දෙවිවරුන්ට යනවා. චාතුම් මහරජික බූමාටු දෙවිවරුන්ට යනවා. ඒ බූමාටු දෙවිවරුන්ගෙන් සෙසු චාතුම් මහරජික දෙවිවරුන්ට යනවා. එතනින් තාවතින්සයට යන ආදී වශයෙන් ඉහළට ඉහළට ඉහළට ඉහළට ගිහිල්ලා ඒ ඒ අයට පාක්ෂික දෙවිවරු මේ තරහා ඇති කර ගැනීම කියන කාරණේදී අපිට පාක්ෂික දෙවිවරු අපේ පැත්ත ගන්නවා. අනෙක් පැත්ත පාක්ෂික දෙවිවරු අනෙක් පැත්ත ගන්නවා. අරගෙන මේ අතර ආරවුල තියෙනවා. ඒතර මේක බොහොම පැහැදිලිව අපිට සූත්‍ර දේශනා ආදී බොහෝ තැන්වල මේ කාරණා ගම්මින් වෙන කරුණු කාරණා භාගතුන්ස් දේශනා කළා. ඒ නිසා මේ අපේ දෙවිවරුන්ට කරන මෛත්‍රී කිරීම අතිශය වැදගත්. ඒ නිසා අපි අත්‍තරම සමහර වෙලාවට අපි හිතනවානේ අපි බොහොම රහස යමක් කරනවා කියලා. අපි බොහොම රහසයමක් කරනවා කියලා හිතාගෙන යම් කිසි දෙයක් කරාම ඒ දේ දන්න බොහෝ පිරිසක් ඉන්නවා. දැන් විනය පිටකේ එනවා දැන් විනය පිටකේ එනවා පළවෙනි පරාජිකා ශික්ෂාපදේ පන උපුතන සුදින්න කියන ස්වාමීන් වහන්සේ තමන්ගේ පැරණි බිරිඳත් සමග මෛතුන සේවනයේ යෙදීම. ඒත් එතන සඳහන් කරනවා මේ කාරණය විශාලා මහනුවර මහවණේ මැද්දේ සිද්ධ කරන්නේ. සුදින ස්වාමීන් වහන්සේ හිතනවා කවුරුත් දකින්නේ නැහැ කියලා. හැබැයි ඒ අයගේ ඉෂ්ට දේවතාවෝ මේක දැනගෙන මේ මහා වනයේ ඉන්න බූමාටු දෙවිවරු දැනගෙන ඒගොල්ලෝ කාලඝෝෂ්ටි කරනවා කියන්නේ. ඒගොල්ලෝ කාලഘോഷා කරනවා. කාලഘോഷා කරලා ඒ දෙවිවරුන්ගෙන් ඊට ඉහළ දෙවිවරුන් දෙවිවරුන් වශයෙන් දැනගෙන අටනිටා අටනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ ශාසනයේ අර්බුදයක් ඇති කරා මේ සුදින ස්වාමීන් වහන්සේ කියලා මේ පණිවිඩය පැතිරලා යනවා. මේ නිසා අපි අතරෙත් සාමාන්‍ය මහ ජනතාව අතරෙත් මේ යම්කිසි ආරවුලක් ඇති වෙනවනම් යම්කිසි සිත් නොහොඳ වීමක් ඇති වෙනවනම් අපේ දෙවිවරු දක්වා මේක ඉහළට යනවා. ඒ අයගේ ඒ අයගේ පාක්ෂික දෙවිවරුන් දක්වා ඉහළට යනවා. ඉහළ ඒ නිසා සමහර වෙලාවට අපි හිතන්නේ මේ බොහෝම අපි විතරක් දන්න ඊටාම සුළු දෙයක් සිදු වුණා කියලා නමුත් බොහෝ පිරිසක් දන්න කටයුත්තක්. ඒ බඳු තත්ත්වයන් ගැන බොහෝම අපිට සාක්ෂි ත්‍රිපිටකය තුළ බොහොමයක් අපට දක්නට ලැබෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපි ඊටාම සුළු දෙයක් අපි කතා බහ කරන්නේ ඊටාම සුළු දෙයක් අපි කරන්නේ ඒ කරන දේ අපි විතරක් නෙවෙයි තව බොහෝ පිරිසක් දන්නවා. ඒ නිසා සමහර වෙලාවට අපි එක්කෙනෙක් කෙරෙහි සිත ද්වේෂසිතක් ඇති කර ගැනීම කියලා කියන එක පවා බොහොම අනර්ථකාරී දෙයක් බවට පත් වෙනවා. ඒ නිසායි අපිට කියන්නේ ඉස්සල්ලාම අපේ සීමාවේ ඉන්න සංඝයා කෙරෙහිම මෛත්‍රී පතුරවන්න. එතකොට අපි gedaraකන අපි gedare ඉන්න සමාජිකයන් කෙරෙහි ඉස්සල්ලා මෛත්‍රී පතුරවන්න. මොකද අපි එකිනෙකා තමයි සමගියෙන් වාසය කරන්න ඕනේ. අපි gedare ඉන්න සමාජිකයෝ සමගිය වාසය කරන්නේ නැත්නම් ඒ ගෙදර ආරවුල් සහිත ගෙදරක් වෙනවා. ඒතර ඒ අයගේ ඒ අයගේ ඉෂ්ට දේවතාවොත් ආරවුල් කරනවා. දබර වෙනවා. ඒතර මේ ගෙවල් කවදාකවත් එයාලට යහපතක් වෙන්නේ නැතුව දවසින් දවස දවසින් දවස පිරිහිලා පිරිහිලා පිරිහිලා යන්නේ ඒ මේ එකිනෙක අතර තියෙන මේ හිත නොහොදකම නිසා. මේ නිසා භාවනාවක් කරන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයා භික්ෂුවක් නම් තමන්ගේ විහාරස්ථානයේ සෙසු භික්ෂුන් වහන්සේලා කෙරෙහිමයි ඉති කරන්න ඕනේ. ගිහි පුද්ගලෙක් නම් තමන්ගේ නිවසීන සෙසු සමාජිකයන් කෙරෙහි මෛත්‍රී පතුරවන්න ඕනේ. ඊට පස්සේ එතනින් සෙසු සමාජිකයන් කෙරෙහි මෛත්‍රී පතුරවලා ඊළඟට අපිට කරන සීමාව වෙන දෙවිවරුන්ට මෛත්‍රී පතුරවන්න අපේ ඉෂ්ට දේවතාවුන්ට ඊට පස්සේ අපේ විහාරස්ථානේ නම් යම් යම් තැන්වලට බෝධි රාජානන් වහන්සේ අධිගෘහිත දෙවිවරුන්ට චෛත්‍ය රාජානන් වහන්සේ අධිගෘහිත දෙවිවරුන්ට සෙසු වෘක්ෂ තියෙන්න පුළුවන් දෙවිවරු අධිගෘහිත වෙච්ච ඒ ඒ දෙවිවරුන්ට මේ හැම සියලු දෙවිවරුන්ට මෛත්‍රී පතුරවන්න. අපි ගෙදරක නම් සමහරලාවට ගෙදර යම්සි දෙවි කෙනෙක් වැඩ ඉන්න වාසය කරන යම් වෘක්ෂයක් තියෙන්න පුළුවන්. ඒ වෘක්ෂයක ඉන්න වෘක්ෂ දේවතාවෙක්. එහෙම නැත්නම් භූමාවට දෙවිවරු ඉන්න පුළුවන්. නැත්නම් අපේ ඉෂ්ට දේවතාව කොහොමදක් ඉන්නවා. මේ හැම කියන දෙවිවරුන්ට මෛත්‍රිය පතුරවන්න කියන්නේ. එතනින් එහාට අපි මේ ගෙදර එහෙම නැත්නම් විහාරස්ථාන සීමාවෙන් එහාට යනවා ගමට. ගමට ගිහිල්ලත් ගමේ සාමාන්‍ය අයත් නෙමෙයි ඉස්සල්ලා මෛත්‍රිය පතුරවන්නේ. ගමේ ඉන්න ග්‍රාම ප්‍රභූන් ඉන්නවා. ග්‍රාම ප්‍රධානීන් ඉන්නවා. මෙන්න මේ අය මෛත්‍රී පතුරවන්න. ඇයි මේ ප්‍රභූ පුද්ගලයන්ට මෛත්‍රී පතුරවන්න කියන්නේ? ඒගොල්ලෝ ඒ ප්‍රභූ පුද්ගලයන්ට මෛත්‍රිය පතුරවහම ඒ අයගේ සිත් මුරුදු භාවයටපත් වෙනවා. ඒ අයගේ සිත් මුරුදු භාවයටපත් වෙලා අපිට යහපත් ආරක්ෂාවක් සම්පාදනය වෙනවා. අපේ පරිස්කාරට කියයි ආරක්ෂා කළ දෙන්න. අපිට යම්කිසි කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ කරදරයක් වෙන්න තියෙන තැනකදී අපිට යහපතක් සිද්ධ කරලා දෙනවා මේ. මේ නිසාන්න අපේ මේ පරිස්කාර ටික රැකලා දෙන හින්දා අපට කියනවා ගොදුරුගම් වැසි ප්‍රභුන්ටත් මෛත්‍රිය පතුරවන්න කියලා. ගොදුරුගම් වැසි ප්‍රභුන්ටත් මෛත්‍රිය පතුරවන්න කියලා. එතනින් එහාට ගොදුරුගමේ ඉන්න මහජනතාවට මෛත්‍රිය පතුරවන්න. දැන් ගොදුරුගමේ විතරක් නෙමෙයි ගොදුරුගමේ ඉන්න මහජනතාව ගාවින් අපි ඉදිරියට යනවා සෙසු රටේ ඉන්න ලෝකේ ඉන්න මහජනතාව කෙරෙහි මෛත්‍රිය පතුරවන්න. ඒතර ඇයි මිනිස්සුන්ට මෛත්‍රී පතුරවන්නේ? මිනිස්සුන්ගේ සිත පැහැදිලා ඒ අයගෙන් අපිට යහපත් වාසය කරන්න පරිසරයක් හදලා දෙන්න. අන්න යහපත් පරිසරය හදලා දෙන නිසා අපිට මෛත්‍රී පතුරවන්න කියලා කියනවා. එතනින් එහාට සියලු සත්වයන්ට මෛත්‍රී පතුරවන්න කියනවා. ඇයි? ඒතර ඒ අය අපිත් එක්ක ගැටුමක් නැතුව බොහොම සතුටින් වාසය කරනවා. මෙන්න මේ විදිහට මෛත්‍රී පැතිරීමේ අපිට ආනිසංස කිහිපයක් අපිට මෙතනදී සඳහන් කරනවා විශේෂ මාර්ගයේ. ඒ සඳහන් කරලා ඊට පස්සේ සම්බත්ත කමඨහනක් වශයෙන් මරණ සතිය වැඩි වීම පිළිබඳව පැහැදිලි කරනවා. ඇයි සම්බත්ත කමඨහනක් විදිහට මරණ සතියක් වඩන්න කියලා කියන්නේ? මරණ සතිය වැඩුවාම මරණ සතිය වඩන කෙනාට අවස්සම් මරිතබ්බන්ති අනේසනම් පහය උපරි උපරි වර්ධමාන සංවේගෝ අනෝලීන බුද්ධිකෝ හෝති. Taman ඒකාන්තිම මැරෙනවා කියන අදහස Tamanට ඇති වෙන්න ගන්නවා. මම මැරෙන කෙනෙක් කියලා හිතනවා. මම මැරෙන කෙනෙක් නිසා අනේසනම් පහාය නුසුදුසු ක්‍රමවලින් ප්‍රත්‍ය හොයන එක අතහැරලා ඒක අයින් කරලා උපරූපරි වඩමාන සංවේගය තමන්ගේ සංවේගය තව තවත් ඇති කරගන්නවා ඉදිරියට වඩා ගන්න. තමන්ගේ මේ සංවේගය දියුණු කරගෙන සුදුසු ප්‍රතිපත්තියේ නොපසුබස්නා වීරිය ඇතිව මේ සුදුසු ප්‍රතිපත්තියකම වාසය කරන්න පටන් ගන්නවා. මේ නිසා මරණ සතිය වැඩි වැඩිම තුල අපට තමන්ගේ මේ මරණය පිළිබඳව සිතේ අදහස් ඇති වෙන්න. ඒ නිසා අනේ මම ඉක්මනට මරණයටපත් වෙයි. ඊට ඉස්සෙල්ලා මම භාවනාවක් කළගත කරගත යුතුයි. මගේ සීලය මම අපිරිසිදු කරගන්න නැතුව පිරිසිදු සීලයක ඉඳලා මම භාවනා වැඩි යුතුයි කියන අදහස අපිට ඇති වෙනවා මරණ සතිය වැඩි වැඩි. ඒ නිසා අපිට කියනවා මරණ සතියක් වඩන්න කියලා කියනවා. ඒකත් සබ්බත්තක කමඨහනක් විදිහට වැඩි වෙයි කියලා කියනවා. ඒ වගේම අසුභ සංඥාව වඩනවා නම් අපිට කියනවා අසුභ සංඥා පරිචිත චිත්තස් 50 දිබ්බානිති ආරම්මනානි ලෝභ වශයෙන් චිත්තං න පරියාදියಂತಿ මේ අසුභ සංඥාව වඩනවා නම් ඒ පුද්ගලයාගේ සිත දිව්‍යමය අරමුණු අරමුණුකුණත් ලෝභ වශයෙන් ඇදගන්නේ නැහැ කියලා කියනවා. ලෝභ වශයෙන් වසඟයටපත් කරගන්න සමර්ථ වෙන්නේ නැහැ කියලා කියනවා. දිව්‍යමය අරමුණු වලදී පවා ඔහුගේ සිතට ලෝභය උපදවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. අසුබ සංඥාව වඩනවා නම්. ඒ නිසා අසුබ සංඥාව වඩන කෙනාට අඩුම තරමේ දැන් අපිට හැම තැනකදීම මේ ලෝභය කියන කාරණේත් එක තමයි අපි සමහරලාවට භාවනා මාර්ගයක් පිළිගන්නේ. අපිට යම් යම් කාම වස්තුන් කෙරෙහි යම් යම් දේවල් කෙරෙහි ලෝභසිත උපදිනවා. ඒතර මේ දේ මං අත්පත් කරගත යුතුයි මේ දේ මට අවශ්‍යයි කියන ලෝභසිත ඉපදීමත් එක්ක නොඑක් නොඑක් ලෞකික දේවල් කෙරෙහි අපි සිත යොමු වෙනවා. සිත යොමු වෙලා ඒ දේවල් අත්පත් කරගන්නවා. මෙන්න මේ ලෝභසිත භාවනාවක් කරන යෝගියෙකුට ඒකාන්තයෙන්ම අනුතුරුකාරයි. අනුතුරුකාරී. එතකොට භාවනාවක් කරන යෝගියෙක් මේ ලෝභසිතින් මැඩීමටපත් වෙලා ඒක නිසා වෙන්න ඔහු මේ ලෝභය නිසා වෙන්න නරකින් නරකට වරදින් වරදට යන්න පුළුවන්. ඒතර අපේ සිතේ තියෙන ලෝභය වැඩිමත් එක්ක අපේ සිතේ තියෙන එකඟභාවය දුරු වෙලා කාමාශාව උද්ද. ඒතර කාමාශාව කියලා කියන එක අපේ ධානයට ප්‍රතිපක්ෂයි. නිසා කාමයෙන් වෙන්වීම තුළ තමයි අපිට ධ්‍යානයක් ලබන්න පුළුවන්. ඒකයි කියන්නේ විවිච්ඡේව කාමයේහි විවිච්ඡ අකුසලෙහි ගමති. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා තමයි ප්‍රථම ධ්‍යානය කියන එකට යන්න පුළුවන්. කාමය කියලා කියන්නේ ලෝභසිත කියලා කියන්නේ. අසුබ සංඥාව වැඩි වීම තුළින් අපට ලැබෙන ආනිසංසය මොකක්ද? අසුබ සංඥාව වඩන කෙනාට අර ලෝභසිත ඉපදෙන එක නතර කර ගන්න පුළුවන්. ආරම්මණය සමහර වෙලාවට අතිශය ප්‍රණීත ආරම්මණයක් වෙන්න පුළුවන්. අතිශය සැපය ලැබෙන ආරම්භණයක් වෙන තුල. ඒකයි කියන්නේ දිව්‍යමය අරමුණු පවා කියලා කියන්නේ. දිව්‍යමය අරමුණු කියලා කියන්නේ සමහර ලාවට දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයන් වෙන්න පුළුවන්, දිව්‍ය ආත්භාවයන් වෙන්න පුළුවන්, දිව්‍යමය සරුපුල වෙන්න පුළුවන්. මේ ඕනෙම දෙයක් දිව්‍යමය අරමුණු වෙන්න පුළුවන්. ඒ දිව්‍යමය අරමුණු වල පවා ලෝභ වශයෙන් සිත ඇදගන්න නැතුව සිත ලෝභයේ ඉපදෙන්නේ නැති වෙන්න හේතුවක් බවට පත් වෙනවා කියලා කියනවා අසුබ කමටහනක් වඩනවා. ඒ නිසා සබ්බත් කමටහනක් වශයෙන් මෛත්‍රී වඩන්න කියනවා. ඒ වාගේම අසුභේ මරණ සතිය වඩන්න කියලා කියනවා අසුභ කමඨහනක් වඩන්න කියලා කියනවා. ඒතර මේ විදිහට වඩනවා නම් අන්නේ වැඩිම අපිට කියනවා සියලු තැනකදී අපිට පුරුදු පුහුණු කරගත යුතු කමඨහනක් කියලා. මේ කමඨහන් තුන හැම තැනකම යෝගික පුරුදු පුහුණු කරගන්න ඕන දෙයක්. ඒ නිසා හැම තැනකම පුරුදු පුහුණු කරගත්තාම අපිට කියනවා බහූපකාරත්තා බොහෝ උපකාරවන බැවින් සබ්බත්ත අත්ථේ තබ්බං ඉච්චිතබ්බන්ති අදිත්තේ තස්ස යෝගානුയോഗ කම්මස්ස තහානන්ති තහානන්ති ചാති සබ්බත්ත කම්මඨානති අපිට කියනවා මේ කර්මස්ථාන තුන මේ කමඨහන් වඩන යෝගී යෝගාවචරයන්ට බොහෝ උපකාරයි අනේ බොහෝ උපකාරවන බැවින් සබ්බත් අත්තහිතබ්බං ඉච්චිතබ්බන්ති හැම තැනකදීම හැම කර්මස්ථාන විශේෂකදීම කැමැති විය යුතුයි. වැඩි යුතුයි. ඒ කියන්නේ අපි අපේ මූල කර්මස්ථාන විදිහට අපි වඩන්න බලාපොරොත්තු වෙන්නේ අසුබ කමටහන, මරණ සතියක්, මෛත්‍රයක් නෙවෙන්න පුළුවන්. අපි සමහරලාට ආනාපාන සති භාවනාව තමයි අපි මූල කර්මස්ථානේ. හැබැයි ආනාපාන සතිය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ටිකක් මෛත්‍රිය වඩලා, අසුබේ වඩලා, මරණ සතිය වඩලා ආනාපාන සතියට එනකොට ඒක වඩා හොඳට වඩා වර්ධනය වෙනවා කියලා කියනවා. ඒ නිසායි යෝගාවචරයට බොහෝ උපකාර වන නිසා හැම කමඨහනක් වඩන කෙනෙක්ම මේ සබ්බත්ත කමඨහනක් වැඩිම සුදුසුයි කියන්නේ. ඒ නිසා ඒ අභිමත භාවනාවක යෙදෙන්න සුදුසු කරුණක් වන නිසා අපිට කියන මේ කර්මස්ථාන තුන සබ්බත්තක කර්මස්ථානයක් කියලා කියනවා. ඒකයි කියවේ යෝගානුයෝග කම්මස්ස කම්මස්ස ථානං ඒ කමඨහනකට ථානයක් ථානයක් කියලා කියන්නේ හේතුවක් කරුණක් කියලා කියනවා. ඒ නිසා තාණයක් හේතුවක් කියන අදහසින් කරුණක් කියන අදහසින් සබ්බත්තක කම්මට්ටහනම් කියලා කියනවා. සබ්බත්ත අත්ථිතබ්බං ඉච්චිතබ්බන්ති අදිප්පේතස්ස යෝගානියෝග කම්මස්ස තාණං ചാති සබ්බත්ත කම්මට්ටහනම් කියලා සඳහන් කරන්නේ ඉන්සයි. එතරම් අපිට කියනවා දැන් එහෙමනම් භාවනාවක් ආරම්භ කරන යෝගියා මුලින්ම සබ්බත්තක කර්මස්ථාන යමක් ඉගෙන ගන්න කියලා කියනවා. ඊට පස්සේ පාරිහාරී කර්මස්ථාන කියලා තව જાතියක් තියෙනවා. ඒතර පාරිහාරී කර්මස්ථානත් අපි ඉගෙන ගන්න ඕනේ. මේ සම්බත්තක කර්මස්ථාන පාරිහාරී කර්මස්ථාන කියන කර්මස්ථාන જાති දෙකම දෙන්නේ කවුද? එයා තමයි කම්මට්ටහන දානක් දායක ආචාර්යන් කියලා කියන්නේ. එහෙනම් මොකද්ද පාරිහාරී කර්ම කර්මස්ථානයක් කියලා කියන්නේ? අපිට කියනවා සත්තාලීසායපන කම්මට්ඨානේසු යං යස්ස චරිතානුකූලං තන් තස්ස නිච්ඡං පරිහරිතබ්බත්තා උපරිමස්සච උපරිමස්සච භාවනා කම්මස්ස පදත්තහනත්තා පාරිහාරීය කම්මට්ටහනන්ති උච්චති. ඒකට කියනවා චත්තාලීසායපන කම්මට්ටහනේසු සතර සම සතරිස් කර්මස්ථානයන් අතරින් යම් යස්ස චරිතානුකූලං යම් කෙනෙකුට යම් චරිතයකට යම් කමඨහනක් අනුකූලයිද යම් චරිතයට අනුකූල වන කමඨහනක් තියෙනවනම් අන්න ඒ කමඨහන ඔහු විසින් නිරන්තරයෙන් පරිහරණය කළ යුතු නිසා නිච්ඡං පරිහරිතබ්බත්තා කියලා කියනවා. නිරන්තරයෙන් පරිහරණය කළ යුතු නිසා ඒ වාගේම උපරිමස්සච උපරිමස්සච භාවනා කම්මස්ස කම්මස්ස පදත්තහනත්තා. මතුමතු භාවනා කර්ම කර්මස්ථානයකට කර්මයකට පදත්තහන වන නිසා ආසන්න කාරණයක් නිසා පාරිහාරී කම්මත්තා වෙච්ච. පාරිහාරී කර්මස්ථානයක් කියලා කියනවා කියලා කියනවා. ඉතින් පාරිහාරියංච තං කම්මට්ඨහනං ചാති පාරිහාරිය කම්මට්ඨහන කියලා පාලියේ පාලි කම්මදහන කම්මදහර කම්මදහර සමාස විශේෂෙහි මේ සමාස පදයක් විදිහට පාරිහාරිය කම්මට්ඨහන කියන පදේ සකස් වෙනවා කියලා අපිට පැහැදිලි කරනවා. ඒක ව්‍යාකරණානුකූල පැහැදිලි කිරීමක්. ඉතින් මේකේ අර්ථය උනේ එහෙමනම් යම්කිසි පුද්ගලයෙකුගේ චරිතයට අනුකූලව නිරන්තරයෙන් පරිහරණය කළ යුතු කමඨහන තමයි පාරිහාරීය කමඨහන කියලා කියන්නේ. නිච්ඡම් පරිහරිතබ්බත්තා කියලා කියන්නේ ඒකයි. නිරන්තරයෙන් පරිහරණය කළ යුතු කමඨහන. නිසා ඒකට කියනවා පාරිහාරීය කමඨහන කියලා. ඉති ඊමං දුවිදන්ති කම්මට්ඨානං මෙන්න මේ කියන දෙවදහුරු දෙවදෑරුම කර්මස්ථානයේ යෝදේති යමෙක් දෙනවා නම් අන්න ඒ කමඨහනක් දෙන කමඨහනක් කියා දෙන ආචාර්යයන් වහන්සේ අපට කියනවා කර්මස්ථාන දායක ආචාර්යයන් කියලා කම්මට්ටහන දායකෝ කියලා කියනවා. එමනම් සබ්බත්ත කමඨහනක් හෝ පාරිහාරී කමඨහනක් හෝ සබ්බත්ත කමඨහනක් කියලා කියන හැම තැනකදීම හැම භාවනාවකදීම මුලින් කරන්න සුදුසු වෙන කමඨහනක් විදිහට අපිට පුරුදු පුහුණු කරගatiya යුතු හැම කෙනෙක්ම පුරුදු පුහුණු කරගන්න සුදුසු වෙන කමඨහනක් සම්පත්ත කමඨහනක් එහෙම නැත්නම් අපි නිරන්තරයෙන් පරිහරණය කරන කමඨහනක් වශයෙන් පාරිහාරී කමඨහනක් කියන මේ කවර හෝ ආකාරයේ කමඨහනක් යම් කෙනෙක් යම් කෙනෙකුට කියලා දෙනවා නම් අන්න ඒ කියලා දෙන ආචාර්යයන් වහන්සේට කියනවා කම්මට්ටහන දායකෝ කියලා කියනවා. ඒ කම්මට්ටහන දායක කෙනා කල්යාණ මිත්‍රීක කියලා කියනවා. ඒ නිසායි අපිට මුලින් කීවේ කම්මට්ටහන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වා. සා කම්මට්ටහන දායක කල්යාණ මිත්‍රයා වෙත එළඹිලා කියලා කිව්වේ ඒක. ඒ නිසා කමඨහනක් දෙන එකටම අපිට කල්යාණ මිත්‍රයෙක්. ඉතින් අපි භාවනාවක් අපි සමෘද්ධමත් වෙන්න අපි භාවනා ක්‍රමය අපි ඉදිරියට පවත්වාගෙන යන්න මෙන්න මේ කල්යාණ මිත්‍රය අපි ඇසුරු කරගන්න ඕනේ. කමඨහනක් හරියට පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයෙක් අපිට ඉන්න ඕනේ. හරියට කමඨහනක් පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයෙක් අපිට නැති වුණොත් ඒ හරියට කමඨහනක් විස්තර විවරණය කරපු ග්‍රන්ථයක් හෝ අපි පරිශීලනය කරගන්න ඕනේ. එතකොට විසුද්ධි මාර්ගය කියලා කියන්නේ ඒ ග්‍රන්ථ අතර තියෙන සුප්‍රශස්ත සුප්‍රශස්ත ග්‍රන්ථි බවට පත් වෙනවා. ඒ නිසා භාවනා මාර්ගය ඊටාම විස්තරව ඊටාම පැහැදිලිව නිර්වුල් පැහැදිලි කරලා තියෙන භාවනා මාර්ග අතරේ භාවනා ග්‍රන්ථ අතරේ මේ විසුද්ධි මාර්ගය කියන්නේ අතිශය වැදගත් ග්‍රන්ථයක් බවට පත් වෙනවා. තවත් තියෙනවා භාවනාව පැහැදිලි කරන නොයෙක් නොයෙක් ග්‍රන්ථ තියෙනවා. නමුත් මේ තරම් විස්තරාත්මකව මේක පැහැදිලි කරලා නැහැ. ඒතර මේ තරම් විස්තරාත්මකව පැහැදිලි කරලා නැති නිසාම මේ විසුද්ධි මාර්ගය කියලා කියන එක අපිට තියෙන සුප්‍රශස්ත භවනා ග්‍රන්ථි බවට පත් වෙනවා. එනිසා එහෙමනම් ඒ භාවනා ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට එහෙමත් නැත්නම් යම්කිසි කල්යාණ මිත්‍ර කර්මස්ථාන දායක ආචාර්යයන් වහන්සේ කෙනෙක් වෙත එළඹිලා තමයි අපිට කමඨහන් ගන්න කියලා කියන්නේ. ඒ කල්යාණ මිත්‍රය පිළිබඳව අපිට ඊළඟට අපිට දීර්ඝතාව විස්තරයක් තියෙනවා. ඉතින් ඒ විස්තරයත් අපි දැනගන්න ඕනේ. අපිට කවුද කල්යාණ මිත්‍රය කියන්නේ? අපි කොහොමද මේ කල්යාණ මිත්‍ර කර්මස්ථාන දායක ආචාර්යයන් වහන්සේ කෙනෙක් අපි හොයාගන්නේ? අපි සම්මුඛ වෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණා අපිට වැදගත්. ඒ නිසා අපිට පැහැදිලි කරන මෙතනින් ඉදිරියට කල්යාණ මිත්‍ර පදේ අපිට පැහැදිලි කරගෙන යනවා. කවුද මේ කල්යාණ මිත්‍රය කියලා කියන්නේ? අපිට ගාතහ රත්නයක් සඳහන් කරනවා. කියනවා පියෝගරු භාවනීයෝ වත්තාච වචනක්‍රමෝ ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියති නියෝජකෝ කියලත් කියනවා අපිට මේ බුරුම රට චට සංගායනාවේ තියෙන එක තමයි මේ අපේ තිරේට අපි අරගෙන තියෙන්නේ. එතන තියෙන නොචත්තහනේ නියෝජකෝ කියලා. හැබැයි අපි මේ විසුද්ධි මාර්ග සන්නය සකස් කරලා තියෙන මේ බෙන්තර සද්දාතිස්ස ස්වාමීන් වහන්සේගේ සංස්කරණය තමයි මම බලන්නේ. බෙන්තර සද්දාතිස්ස ස්වාමීන් වහන්සේගේ සංස්කරණයේ තියෙන්නේ නියෝජ යේ කියලා. මට පාලි පොතේ කොහොමද තියෙන්නේ කියලා අතට බලන්න බැරි වුණා. නිසා කොහොම තිබුණත් ඒක කමක් නැහැ. උතර එතන කියනවා පියෝච ගරු භාවනියෝ පියෝ. Taman ඇසුරු කරන අයට Taman ප්‍රිය භාවයටපත් වෙනවා නම් ප්‍රිය වෙනවා නම් පියෝච එතකොට මොනවා නිසාද ප්‍රිය භාවයටපත් වෙන්නේ තමන්ගේ සීලය නිසා සීල සම්පත්තිය නිසා අනෙක් අයට ප්‍රියයි අපි දුසිල්වත් වෙනකොට මිනිස්සුන්ට ප්‍රිය නැහැ ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා තමන්ගේ සීලය අපිරිසිදුයි නම් අනෙක් අය එයාට ප්‍රිය නැහැ අනෙක් අය එයාට ගරහා කරනවා සමහර වෙලාවට නොඑක් නොඑක් අනුම්පද කියන නොඑක් නොඑක් විදිහට පහත් කරලා හෙලා දකිනවා මිනිසා කිසියම් පුද්ගලයෙක් අනෙක් අයට ප්‍රියභාවයටපත් වෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි එයාගේ සීල සම්පatti කියන කාරණය. ඒ නිසා අපිට කියනවා ස්වකීය සීල සම්පත්තියෙන් යම් කිසි පුද්ගලයෙක් තමන් ඇසුරු කරන අයට ප්‍රිය වෙනවා. ප්‍රිය වෙනවා. ඒ වගේම ගරු භාවනීයෝ මේ පුද්ගලයා අනෙක් අයට තමන් ඇසුරු කරන අයට ගරු පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් ඉතින් මේ ගරු පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් කියලා කියන එකට අපිට උදාහරණයක් දක්වන්න ඇත්තට මෙතන පහන සතක් මෙන් ගරුය කියන පාසාන චත්‍රයක් වායේ ගරුයි කියලා කියනවා. හරි. එතකොට ඒ කියන්නේ ඊ타මත්ම ගෞරව සම්ප්‍රයුක්ත විදිහට හැසිරෙනවා කියන කාරණය. ඒතර Tamanගේ ඇසුරු කරන පුද්ගලයන්ගේ ගරු භවනීය කෙනෙක් නම් ගරු ගෞරව සම්ප්‍රයුක්ත විදිහට හැසිරෙනවා නම් ඒ වාගේම ගරු භාවනියෝ කියන අතරම දෙකක් එකමට වැරදුනා. ගරු භාවනියෝ කියන්නේ දෙකක්, ගරු කියන්නේ එකක්, භාවනියෝ කියන තව එකක්. භාවනියෝ කියන එක අපිට පැහැදිලි කරන්නේ සම්භාවනීය කියලා කියන වචනේ. හරි. භාවනියෝ කියලා කියන්නේ සම්භාවනීය කියලා කියන වචනේ. ඒතර ගරු කියලා කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තයි කියන එකයි. භාවනියෝ කියලා කියන්නේ ಗುಣ වශයෙන් සම්භාවනා කළ යුතුයි කියලා කියන එක. සා ಗುಣ වශයෙන් සම්භාවනා කළ යුතු වත්තාච වත්තාච කියන පදේ පැහැදිලි කරනවා අවවාද වශයෙන් අවවාද වශයෙන් අපට ඔව් අවවාද වශයෙන් තමන්ට කරුණු කාරණා කියලා දෙනවා. අවවාද වශයෙන් තමන්ට කරුණු කාරණා කියලා දෙනවා නම් කියලා දෙනවනේ වත්තා කියලා කියපුවම ඔව් ඔව් කියලා දෙනවා අවවාද කරනවා කියන කාරණේ. ඒ නිසා වත්තා කියන වචනේ පැහැදිලි කරන අපි සන්නයේ අවවාද වශයෙන් කියන සුළුයි කියලා හරි අවවාද දීම් වශයෙන් කියන සුළුයි. ඒත් කියන්නේ සත්පුරුෂ පුද්ගලයා නිරන්තරයෙන්ම Tamanගේ ඇසුරු කරන අයට අවවාද අනුශාසනා දෙනවා. නරක දෙයක් දැක්කොත් එහෙම නරක දෙයක් කොක සුදුසු නෑ. මෙන්න මෙහෙමයි සුදුසු වෙන්නේ කියලා කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ කියන සත්පුරුෂ ගුණාංගය කියන එක අපිට අත්‍යවශ්‍යයකට. ඒතර අපට මොන ගහනවා අකීර්ති ජාතක හිම තත අකීර්ති චර්යා පිටකේ සඳහන් කරනවා මේ බෝසතාණන් වහන්සේ අකීර්ති බෝසතාණන් වහන්සේ මේ සත්පුරුෂ භාවය පිළිබඳව පැහැදිලි කරන හරි ලස්සන ගාථා දෙකක් සඳහන් කරනවා. තමන් තමන් වහන්සේ මේ අසත්පුරුෂය කියලා කියන එක දකින්නවත් කැමති නැහැ කියලා කියනවා. තමන් වහන්සේ මේ අසත්පුරුෂය දකින්නවත් කැමති නැහැ කියලා කියනවා. අසත්පුරුෂය දකින්නවත් කැමති නැති වෙන්න හේතුව මොකද්ද? අපිට එතන පැහැදිලි කරනවා මේ අසත්පුරුෂ පුද්ගලයා එහෙම නැත්නම් තමන්ට Taman ඇසුරු නොකළ යුතු බාල පුද්ගලයා කියලා කියන එක බාලයා කියලා කියන කෙනා අපිට කියනවා මේ බාලයා කියන කෙනා හැම වෙලාවෙම අපි වැරදි දෙයට යොමු කරනකොට එයාට අපිට හොඳ දේ කියන්න බෑ හරි දෙයක් කියලා දෙන්න බෑ ඒ නිසා බාලයා සත්පුරුෂයා අපි නිරන්තරයෙන් වැරදි දෙයට යොමු කරනවා හැබැයි සත්පුරුෂයා කියලා කියන කෙනා නුවරට කියලා කියන කෙනා කල්යාණ මිත්‍රය කියලා කියන කෙනා එහෙම නැහැ ඒ නිසා සත්පුරුෂ පුද්ගලයා ගැන සඳහන් කරනවා සත්පුරුෂ කියන කෙනා නිරන්තරයෙන්ම අපි වැරදි දේ නගා සිටුනවා. ඒ වගේම යාට යමක් කිව්වොත් එහෙම ඒක හොඳ දෙයක් නම් හොඳ විදිහට පිළිගන්න. ඉතින් මෙන්න මේ නිසා අපිට මේ කාරණේ තමයි මේ වත්තා කියලා කියන්නේ. වත්තා කියන පදයෙන් අදහස් කරන්නේ නිසා ඇසුරු කරන අයට චෝදනා කර අවවාද කරන. ඒ අයට පෙන්වලා දෙනවා මේක හරි මේක වැරදි. මේ වැරදි දේ කරන්න එපා වැරදි දේ කරොත් මේ කියන අනතුරු සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒන් අයින් වෙලා මෙන්න මේ නිවැරදි දෙයට එන්න කියන මඟ පෙන්වීම ලබා දෙනවා. මෙන්න මේකට කියනවා වත්තා. වචනක්කමෝ කියලා කියනවා වචන ඉවසනවා. දැන් එතනදී ඒක අපිට සම්නේ පැහැදිලි කරන්නේ චෝද්‍ය වශයෙන් ਵਿਚාරන ලද ප්‍රශ්න ඉවසනවා කියන එකයි. ඒ කියන්නේ චෝද්‍ය වශයෙන් පිළිවිසි තෙපුල් සහනසුලුයි කියලා. සිංහලෙන් අපිට කියන්නේ චෝද්‍ය වශයෙන් පිළිවිසි තෙපුල් සහනසුලුයි කියලා කියනවා. ඒ කියන්නේ චෝදනා කිරීම වශයෙන් යම්කිසි ප්‍රශ්නයක් අහනවා නම් දැන් සමහර වෙලාවට අපිට මෙයා ප්‍රායෝගිකව යෙදෙනවා. දැන් අපි මම බොහෝ වෙලාවට විනී කරුණු කාරණා කියලා දෙන්නේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාටත් සෙසු ගිහියයටත් අපි සමහර වෙලාවට විනී කරුණු කාරණා කියලා දෙනවා. ඉතින් මේ විනී කරුණු කාරණා කියලා දෙනකොට සමහර කෙනෙක් චෝදනා මුඛයෙන් අපින් ප්‍රශ්නයක් අහනවා. දැන් ඕවා මේ කාලේ කරන්න බෑනේ. ඒකට කොහොමද මෙයා මෙහෙම කරන්නේ? කියලා මේ විදිහට චෝදනා මුඛයෙන් අපිට ප්‍රශ්නයක් අහනකොට අපි ඒ චෝදනාවට කිපෙනවා නම් ඒ චෝදනාව අපි දර්ශා කරනවා නම් ඒ චෝදනාව පහත් කරලා අපි ඒකට උත්තර දෙනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂ නැහැ. එහෙම නෙවෙයි. ඒ චෝදනාවක් වශයෙන් ප්‍රශ්නයක් අහනකොට ඒ චෝදනාව ඉවසලා ඒක ඉවසගෙන සුදුසු කාරණය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ආන් ඒ ගුණය කියනවා වචනක්කම ගුණය කියලා. ඒ නිසා වත්තාච වචනක්කම කියලා කියන්නේ මෙන්න මේ චෝදනාව වශයෙන් අපිට අහන ප්‍රශ්නවල ප්‍රශ්න ඉවසන සුළුයි කියන කාරණය. වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා ගාම්භීර කතා කියන කෙනෙක් මේ සත්පුරුෂයා එහෙම නැත්නම් කල්යාණ මිත්‍රය කියලා කියන කෙනා මේ නිකම් ඊටාම සුළු කතා කියන කෙනෙක් නෙවෙයි චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රතිත්‍ය සමුප්පාදයේ පිළිබඳව මේ ආදී ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරලා දෙනවා ගැඹුරුතර කාරණා කියලා දෙනවා. ඒකට කියනවා ගම්භීරංච කතං කත්තා. ගාම්භීර කතා කියන එක. සහ නොචත්තහානී නියෝජකෝ ඒ පුද්ගලයා කවදාකවත් අස්ථානීය අපිට යොදවන්නේ නැහැ කියලා. අස්ථානීය අපිට යොදවන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ අතර මේ කාරණා ටික හරීම ලස්සනට අකීර්ති පඬිතයන් වහන්සේ අකීර්ති චර්යා පිටකේ සඳහන් කරන අපිට මෙතනදී අද ඒ සඳහා අපිට කාලයක් නැදී අපි ඊළඟ අවස්ථාවකදී අපි ඕනනම් ඒ කාරණා ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හරීම ලස්සනට මේ කරුණු කාරණා ටික අපිට පැහැදිලි කරනවා. අකීර්ති චර්යා අට කතාවේ ඒක ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. දීරම් පස්සේ සුමේ විහිරම් විහිරේන සහ සංසී යනාදි වශයෙන් අපිට කියලා අකීර්ති බෝසතාණන් වහන්සේ දීර්ඝව මේ කරුණු කාරණා ටික ඉරහැර දක්වලා. ඉතින් මේ නිසා කල්යාණ මිත්‍රයෙක් කියලා කියන එක එහෙමනම් පියෝ අසුරු කරන අයට පිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගරු අසුරු කරන අය ගෞරවයෙන් අසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. භවනීයෝ සම්භාවනාවට පාත්‍ර කරට කළ යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. වත්තා අසුරු කරන කයට අවවාදන ශාසනා දෙන කෙනෙක් වෙනවා. වචන ක්‍රමෝ යම්කිසි අහන ප්‍රශ්නවලට අවවාදන ශාසනා ශීර්ෂයෙන් කරුණු කාරණා කියලා දෙන හොඳ පුද්ගලයෙක් බවට පත් වෙනවා වචනක්කම ඒ පුද්ගලයා යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ ඉවසන සුළු පුද්ගලයෙක් බවට පත් වෙනවා ගම්බීරං කතං කත්තා ගැඹුරු චතුරාර්ය සත්‍යයේ ප්‍රතිත්ති සමුපාද ආදී ගැඹුරු ධර්ම කරුණු කියා දෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒත් එක්කම නොචත්තහනේ නියෝජකෝ අස්ථානයේ යොමු වන්නේ යොමු කරන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එනිසා මෙන්න මේ ආකාරයෙන් දක්වපු ගුණවලින් යුක්ත ඒකාන්තයෙන්ම හිතයිසී පුද්ගලෙක් කියලා කියනවා. ඒවමාදී ගුණ සමන්නාගතං ඒකාන්ත හිතේසින් උද්දීපක්ඛේටි තං කල්යාණ මිත්තං. වෘතිපක්ෂයේ සිටියා වූ කියන්නේ Taman ඇසුරු කරන පුද්ගලයන්ගේ අභිවෘද්ධිය සාධනය කරන උත්සමයක් තමයි මේ කල්යාණ මිත්තෙක් කියලා කියන්නේ. ඒ නිසා කල්යාණ මිත්තං උපසංකමිත්වා කියලා කිව්වහම මෙන්න මේ කියන පියෝගරු භවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචත්තහනේ නියෝජකෝ කියපු මේ කියන ආකාරයේ ගුණයන්ගෙන් සමන්නාගත ඒකාන්තෙන් හිතයිසි ඌ ඇසුරු කරන පුද්ගලයන්ගේ වෘද්ධිය පිළිබඳව කතා බහ කරන ඒ වෘද්ධි සාධන පක්ෂයේ සිටියා වූ කල්යාණ මිත්‍රයෙකුට එළබිලා කියන එකයි කල්යාණ මිත්‍රන් උපසංකමිත්වා කියලා කියන්නේ. ඒ නිසා මනම් අපිට කම්මට්ටහන දායකම් කල්යාණ මිත්‍රන් උපසංකමිත්වා කියන එකේ ඊටාම කෙටියෙන් අපිට උතනදී අර්ථය පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මෙතන මේ කල්යාණ මිත්‍ර භාවය පිළිබඳව අපිට තව ටිකක් කරුණු කාරණා පැහැදිලි කරනවා. ඉතින් මෙතනදී මේ විසුද්ධි මාර්ග ටීකාව අපට මේ පියෝ ගරු භවනියෝ ආදී කරුණු කාරණා ටික පිළිබඳව විස්තරයක් සඳහන් කරනවා. මම ඒ විස්තරී පාළිය විතරක් මෙතන දක්වලා තියෙනවා විසුද්ධි මාර්ග ටීකාවේ තියෙන. කල්යාණ මිත්‍රෝහි සද්ධා සම්පන්නෝ හෝති. කල්යාණ මිත්‍රයා සද්ධා සම්පන්නයි, සුත සීල සම්පන්නෝ, සීල සම්පන්නයි, සුත සම්පන්නෝ, ශ්‍රුත සම්පන්නයි, චාග සම්පන්නෝ ත්‍යාග සම්පන්නයි විරිය සම්පන්නෝ වීරිය සම්පන්නයි සති සම්පන්නයි සමාධි සම්පන්නයි ප්‍රඥා සම්පන්නයි කියලා කියනවා. සද්ධාවෙන් යුක්ත කෙනෙක්, සීලෙන් යුක්ත කෙනෙක්, ශ්‍රොතයෙන් යුක්ත කෙනෙක්, ත්‍යාගයෙන් යුක්ත කෙනෙක්, වීරියෙන් යුක්ත කෙනෙක්, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ ධර්මයන්ගෙන් සමන්නාගත පුද්ගලෙක් කියලා කියනවා. ඒ සද්ධා සම්පන්න පුද්ගලයා පිළිබඳව සඳහන් කරනවා තත සද්ධා සම්පත්තියා සද්ධාතේ තථාගතස්ස බෝධින්. ඒ අය තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කියන එක ඉවසනවා කියලා කියනවා. ඒක සද්ධාති. ඒක අනිවාර්යයෙන්ම ඉවසන පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා කියනවා. කම පලංච කර්ම කර්මඵලය කියන දෙක ඉවසන කර්ම කර්මයේ ඵලය කියන එක විශ්වාසය කරන පුද්ගලෙක් කියනවා. තේන ඔහු විසින් සම්මා සම්බෝධියා හේතු භූතං සම්මා සම්බෝධියට හේතු භූත වූ සත්‍යේසු හිතේ සිතං සත්‍යයන් කෙරෙහි හිතයිසි වූ පුද්ගලයන් පරිච්ඡජති අතහරින්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ශ්‍රද්ධා සම්පන්න භාවයේ තියෙන විශේෂත්වයකයි. කල්යාණ මිත්‍රයා කියන්නේ ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ ශ්‍රද්ධාවන්ත පුද්ගලයා තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ විශ්වාස කරනවා, පිළිගන්නවා, අදහනවා, කර්මයේ කර්මඵල විශ්වාස කරනවා, පිළිගන්නවා, අදහනවා. ඒ නිසාම සම්මා සම්බුද්ධත්වයට හේතු වන සත්වයන්ගේ හිතයිසී භාවය කියන මේ හිතයිසී කරුණාව කියලා කියන එක අතහරින්නේ නැහැ කල්යාණ මිත්‍රෙක් කියලා කියනවා. සීල සම්පන්න පුද්ගලයෙක් කල්යාණ මිත්‍රයා සීල සම්පන්න වෙන්න ඕනේ සීල සම්පදාව නිසා වෙන්නේ සත්තානං පියෝ හෝති සත්‍යයන්ට ප්‍රිය වෙනවා කියලා කියනවා. ගරු භාවනියෝ ගරු ගරු ගරු කියලා කියනවා ගරු පුද්දලෙක් කියනවා භාවනියෝ සම්භාවනාවට පාත්‍ර වන පුද්ගලෙක් චෝදකෝ චෝදනා කරමින් අවවාදන ශාසනා දෙන කෙනෙක් පාපගර්හි පාපයට ගර්හා කරන කෙනෙක් වත්තා අවවාදන ශාසනා කරුණු කාරණා කියලා දෙන කෙනෙක් වෙනවා වචනක්‍රමෝ කියන වචන ඉවසිය හැකි පුද්ගලෙක් බවට පත් වෙනවා ශ්‍රුත සම්පත්තිය ශ්‍රුත සම්පත්තිය පිළිබඳව සඳහන් කරනවා සච්ච පටිච්ච සමුප්පාදාදී පටිසංයුත්තානං ගම්භිරාණං කතහනං කත්තා චතුරාර්ය සත්‍ය ප්‍රතිති සම්පදා ආදී ප්‍රතිසංයුක්ත වෙච්ච ගාම්භීර කතා කියන කෙනෙක් කියලා කියනවා මේ කල්යාණ මිත්‍රයා. ඡාග සම්පත්තිය අපිච්චෝ හෝති සන්තුට්ඨෝ අපිච්චෝ හෝති සන්තුට්ඨෝ කියපු ආකාරයෙන් ත්‍යාග සම්පත්තියෙන් යුක්තයි කියලා කියනවා. අපිච්චෝ හෝති සන්තුට්ඨෝ පවිවිත්තෝ අසංසක්තෝ කියලා කියන ඡාග සම්පත්තිය නිසා. අපි යමක් දෙනවා කියන එකයි ත්‍යාග සම්පත්තිය කියලා කියන්නේ අපි යමක් දෙන්න නිරන්තරයෙන්ම චිත පෙළඹිලා ඉන්නවා. ඒ පුද්ගලයා අල්පේච්ඡාදී ගුණයන්ගෙන් සමන්නාගතයි කියලා කියනවා. විරිය සම්පත්තිය වීරිය සම්පත්තියෙන් ආරද්ධ විරියෝ හෝති අරඹන ලද වීරිය ඇති පුද්ගලෙක් බවට පත් වෙනවා. අත්හිත පරිසිත ප්‍රතිපත්තියම්. තමාගේ යහපත පිණිස අනේකාගේ යහපත පිණිස ප්‍රතිපත්ති පුරන පුද්ගලෙක් බවට. ඒ ප්‍රතිපත්තියෙහි අරඹන ලද වීරිය ඇති පුද්ගලෙක් වෙනවා. සති සම්පත්තිය උපට්ඨිත සති හෝති. සිහිය සති සම්පත්තිය නිසා වෙන එළඹ සිට සිහිය නිරුක්ති වෙනවා. සමාධි සම්පත්තිය අවික්කිත්තෝ සමාහිත චිත්තෝ. සමාධි සම්පත්තිය නිසා වෙන වික්ෂිප්ත වෙච්ච නැති සමාහිත සිත් ඇති කුද්දල කියලා. පඤ්ඤා සම්පත්තිය අවිපරීතම් පජානාති. ප්‍රඥා සම්පත්තිය නිසා වෙන අවිපරීත විපරීත කරගන්නතුව නිසි ආකාරයෙන් පරම කාරණා දන්නවා. සෝ සතියා කුසල අකුසලානං ධම්මානං ගතියෝ සමන්නේ සමානෝ පඤ්ඤාය සත්තානං හිතා හිතං යතහ භූතං ඥානිත්වා සමාධිනා තත්ත ඒකග්ග චිත්තෝ හොත්වා විරීයන සත්‍යේ අහිතං නිසේදිත්වා හිත නියෝජිති හිතේ නියෝජිති එතට සති සම්පත්තිය ගැන සතිය ගැන පැහැදිලි කරනවා සතිය නිසා වෙන කුසල අකුසල ධර්මයන් පිළිබඳව ගතිය කුසල අකුසල කර්මයන්ගේ ගතිය කියන එක එතනින් අපි අපිට ලැබෙන ගති සම්පත්තිය මොකක්ද කියන එක විමසලා ප්‍රඥාවෙන් යුතුව සත්‍යයන්ට යහපත අයහපත පිළිබඳව සත්තු පරිදිින් දැනගෙන සමාධියෙන් එකඟ සිත් ඇති කරගෙන වීරියෙන් යුතුව සත්‍යයන්ට අහිත ඉවත් කරලා හිත යොදවනවා. නිසා මේ කල්යාණ මිත්‍රය පිළිබඳව සඳහන් කරනවා. කල්යාණ මිත්‍රය නිසා අනෙක් අයගේ අයහපත වළක්වලා අනෙක් අයගේ යහපත සම්පාදනය කරලා දෙන ඒ නිසා ඒ බඳු කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් විදිහට එළඹ කියලා කියන එකයි කල්යාණ මිත්තන් උපසංකමිත්වා කියලා සඳහන් කරේ කියලා කියනවා. ඉතින් මේ කල්යාණ මිත්‍රයා පිළිබඳව අපිට පැහැදිලි කරනවා අපිට විස්තරයක් කරනවා මමං හි ආනන්ද කල්යාණ මිත්තං ආගම ಜಾති ධම්මා සත්තා ಜಾතියා පරිමුච්ඡන්ති इति ආදි වචනතෝ පන සම්මා සම්බුද්ධෝ ජීව සබ්බාකාර සම්පන්නෝ කල්යාණ මිත්තෝ බුදුරජාණන් වහන්සේ මේ මට මතක විදිහට සංයුත්ත නිකායේ සූත්‍ර පාඨයක් දක්වනවා. මමං හි ආනන්ද කල්යාණ මිත්තං ආගම ಜಾති ධම්මා සත්තා ಜಾතියා පරිච්ඡ. ආනන්දය මේ මම කියන කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙත එළඹිලා ಜಾතිය ස්වභාව කරගත ඇති සත්වයෝ ඒ ಜಾතියෙන් මිදෙනවා කියලා කියනවා. ಜಾතිය ස්වභාව කරගත් සත්වයන් ඒ ಜಾතියෙන් මිදෙනවා මෙන්න මේ කල්යාණ මිත්‍රත්ව නිසා වෙන්නේ. ඒ නිසා මෙන්න මේ වචනයෙන් කියනවා තස්මා තස්මින් සති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේ සර්වාකාරයෙන් අපට කියනවා සම්මා සම්බුද්ධෝ ඒව සබ්බාකාර සම්පන්නෝ කල්යාණ මිත්‍රෝ සර්වාකාරයෙන්ම පරිපූර්ණ කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙන මෙන්න කවුරුවත් මේ බුදුරජාණන්. එතකොට අපි හිතමු බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලයක් කියලා. බුදුරජාණන් ජීවමානව ඉන්න කාලයක් නම් අපි සියල්ලෙන් සියල්ල පිරිසිදුම කමටහනක් ගන්න යන්න ඕනේ. වෙන කවුරුවත් ගාවට නේ බුදුරජාණන් වහන්සේ ගාවට. භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්‍යානුස ඥානන ඥාණය ඉන්ද්‍රිය පරවපරය ඥාණය ආදී ඥාණයන්ගෙන් සමන්නාගත නිසා අදාළ තමන් වහන්සේ වෙත කමටහනක් ගන්න එන යෝගාවචරය පිළිබඳව ඉතාම හොඳට භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ තරම් දන්න වෙන කවුරුත් නැහැ. අඩුමතරමේ සාරිපුත මහරහතන් වහන්සේත් එහෙම දන්නේ නැහැ. ඉතින් සාරිපුත මහරහතන් වහන්සේ පවා ඇතම අවස්ථාවලදී යම් යම් කමඨහන් දුන් තැන්වලදී ඒ කමඨහනට වඩා භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා ඒක වෙනස් කරලා වෙනස් කමඨහන දෙලා ඊටාම ඉක්මනට නිවන් දකින්න අවශ්‍ය පහසුකම් සලසලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා නම් අපට කියනවා ඒ බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා කමඨහනක් ගත්තොත් ඒක සුගහිතං හෝති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයකදී භාග්‍යවතුන් වහන්සේ වෙත කමඨහනක් ගත්තොත් ඒකම තමයි මනාව ගත්ත කමඨහනකට පත් වෙන කියලා කියනවා. ඒ නිසා එතනදී අතරම අපිට සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන කාලයේ භාග්‍යතුන් වහන්සේ හැර අපිට වෙන කෙනෙක්ගෙන් ගන්න කමඨහන හරියන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක අපිට වෙන කෙනෙක්ගෙන් කමඨහනක් ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙතින් කමඨහනක් ගන්නවා නම් ඒක වඩාත්ම පිරිසිදුයි. සර්වාකාරයෙන්ම පිරිපුන් කමඨහන් දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙන්නේ බුදුරජාණන්. එනිසා යන්න බුදුරජාණන් වහන්සේට කපට. දැන් බුදුරජාණන්සේ පිරිනිවන් පාලා. එහෙමනම් අපි බුදුරජාණන්සේ පිරිනිවන් පාපු කාලෙකදී කවුද වඩාත් හොඳ කමටහන් දෙන කල්යාණ මිත්‍රය? තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. හැබැයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නවා. නම් ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා තමයි භාවනා කමටහන් දෙන්න ඉන්න හොඳම කල්යාණ මිත්‍රය කියලා කියලා කියනවා. ඒ නිසා අපිට කියන පරිම්බුතේ පන තස්මින් අසීතියා මහා ශාවකේ සියෝ දරති තස්ස සම්තිකේ ගහේතුන් වට්ටති ඒ බුදුරජාණන් වහන්සේ පිරිණිපා කල්හි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් යම් කිසි කෙනෙක් යොදරති යම් කිසි කෙනෙක් ජීවත් වෙලා ඉන්නවා නම් තස්ස සම්තිකේ ගහේතුන් වට්ටති ඒ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා සමීපයේ යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ ඒ කෙනා සමීපයේ අමතහන ගන්න එක සුදුසු කියලා කියනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පෑවා නම් ඊළඟට මොකද කරන්නේ? දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නැහැනේ. අන්න එතකොට කියනවා තමන් තමන් වඩන්න කැමති භාවනාව දැන් මම කැමති ආනාපාන සති භාවනාව වඩන්න නම් අන්නේ ආනාපාන සති කමඨහන වඩලා චතුස්ක ධ්‍යාන පංචක ධ්‍යාන උපදවලා ඒ ධ්‍යානයේ පදනම් කරන විදර්ශනා වඩලා රහත් වෙච්චී රහතන් වහන්සේ නමගෙන් කමඨහන. මොන බලන්න. දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නැත්නම් දැන් ඊළඟට අපිට තියෙන විකල්පය ගැන කියන්නේ. ඊළඟ විකල්පේ කවුද? අපි අපි භාවනා කරන්න බලාපොරොත්තු වෙන අපි වඩන්න බලාපොරොත්තු වෙන කමටහන වඩලා චතුස්ක ධානයක් වෙන්න පුළුවන් පංචක ධානයක් උපදවලා අන්නේ ධානයේ පදනම් කරගෙන විදර්ශනා වඩලා අරහත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඒතර එහෙනම් දැන් අද වර්තමානයේ මොකද කරන්නේ? ඒතර මේ කම්මත්තාන දායක තෙරුන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරන ඉදිරියේදී කරුණු කාරණාවලදී අද වර්තමානයේ මොකද කරන්න කියලා කතා කරනවා. මේ කියන්නේ අපිට පිළිවෙල පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් ගන්න. ඒ තමයි හොඳම කමඨහන් දෙන ගුරුවරයා. හොඳම සත්පුරුෂ, හොඳම කල්යයන් මිත්‍රයා. බුදුරජාණන් වහන්සේ නැත්නම් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙත යන උන්වහන්සේලා තමයි ඉන්න හොඳම කල්යයන් මිත්‍රය. හොඳම සත්පුරුෂ. උන්වහන්සේලාත් නැත්නම් එතනින් යන්න තමන් වඩන්න බලාපොරොත්තු වෙන භාවනාව වඩලා චතුෂ්ක ධ්‍යාන උපදවලා එහෙම නැත්නම් පංචක ධ්‍යාන උපදවලා ඒ ධ්‍යානයේ පදනම් කරන විදර්ශනා වල රහත් වෙච්ච කෙනෙක් ගාවට යන්න. එයාගෙන් තමන්ගේ කමටහන අහගන්න. එහෙම නැතුව වෙන කෙනෙක්ගෙන් ඒ කමටහන වඩාත් හොඳට අහගන්න අමාරුයි. ඒ නිසා නිකම්ම රහතන් වහන්සේ කෙනෙක්ට යන්න කියලා මේ කියන්නේ. තමන් වඩන්න බලාපොරොත්තු වෙන කමටහන වඩලා ඒ ඔස්සේ ධ්‍යාන උපදවලා රහත් වෙච්ච කෙනෙක් ගාවට තමයි ඉස්සල්ලාම යන්න කියන්නේ. අපිට ඉදිරියට තව විකල්ප ගණනාවක් සඳහන් කරනවා. හැබැයි මුලින්ම අපිට කියන්නේ එබඳු කල්යාණ මිත්‍රෙක් එබඳු රහතන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා කමඨාන කරගන්න කියලා කියනවා. හැබැයි ඉතින් ගැටලුව තියෙන්නේ කොහොමද අපි රහතන් වහන්සේව දැනගන්නේ? අපිට ප්‍රශ්නයක් අහනවා එතනදී ප්‍රශ්නයක් අහනවා කිම්පන කීනාසෝ අහං කීනාසෝති අත්තානම් ප්‍රකාශේති අද වර්තමානයේ හරිම වැදගත් වෙන ප්‍රශ්නයක් රහතන් වහන්සේ කෙනෙක් Taman රහත් කියලා කියනවද කියලා අහනවා හරි. රහතන් වහන්සේ කෙනෙක් Taman රහත්ය කියන කාරණය කියනවද? අපිට කියනවා ඒක පැහැදිලි කරනවා අ කිංවත්තබ්බං කුමක්ද මේකට කියන්න ඕන උත්තරේ? දැන් මේ මේ මේ අතරම විසුද්ධි මාර්ගය අපිට දක්වන්නේ අපිට ප්‍රශ්නයක් අහන චෝදනාවක් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නයට අපිට උත්තරයක් එතනදීම ඉදිරිපත් කරනවා. කොහොමද? අපිට ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ තමයි කිම්පන කීනාසුවෝ අහං කීනාසෝති අත්තානම් ප්‍රකාශේති इति ශීනාශ්‍රවයන් වහන්සේ Taman ශීනාශ්‍රවයි කියලා කියනවද එතකොට කියනවා අපිට කියනවා කිං වත්තබ්බං ඒකට මොකද්ද අපි දෙන්න ඕන උත්තරේ කාරක භාවං හි ඥානිත්වා ප්‍රකාශේති කාරක භාවයේ දැනගෙන කර්මස්ථානයක් වඩන පුද්ගලයෙක් කියලා දැනගෙන රහතන් වහන්සේ කෙනෙක් කියන්න පුළුවන් කියලා කියන සමන්දහත් කියලා. එහෙම නැතුව රහතන් වහන්සේලා සමන්දහත් කියලා කියන්නේ. අද වර්තමානයේදී මේක හරිම වැදගත් ප්‍රශ්නයක්, හරිම වැදගත් කාරණයක්. ඒතර අද සමහර වෙලාවට අපි භාවනා කරන කෙනෙක්ද නැද්ද කියලා අවධානයකින් තොරව සමහර අය කියන මම රහත්ති මම රහත්ති කියලා. එතකොට Taman ගාවට එන කෙනා භාවනා කරන කෙනෙක්ද නැද්ද කියලා බලන්නේ නැහැ. ඒ පුද්ගලයාට භාවනා කමටහනක් වැඩිද නැද්ද කියලා බලන්නේ නැහැ. එහෙම නැතුව සමහරලා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සඳහන් කරන මේ අපි රහත් අපි රහත් කියලා. එතකොට හැබැයි රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ රහත් භාවයක් ප්‍රකාශ කරනවා නම් කරන්නේ කොයි වගේ අවස්ථාවකදීද? කමඨහනක් වඩන කෙනෙක් එයා භාවනාව වඩන කෙනෙක් කිය කියලා දැනගෙන තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මේකට උදාහරණයක් දක්වනවා නනු අස්සගුත්තත්තේරෝ ආරද්ධං ඉමක්ස බික්කුණෝ කම්මත්තහානං කාරකෝ අයන්ති ජානිත්වා ආකාශී චම්මකණ්ඩම් පඤ්ඤාපිත්වත්තත් පල්ලං කියන නිසින්නෝ කම්මත්තහනක් ඇති. මේ අස්සගුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා අසගත මහරහතන් වහන්සේ වැඩ සිටියා කියලා සඳහන් කරන ඇත්තටම එක්තරා විදිහකට ධර්මාශෝක මහරජතුමා ආදී කාලයේ තමයි වැඩ සිටියා කියලා කියන්නේ අසගත මහරහතන් වහන්සේ අපට මතක විදිහට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටපු කාලේ හිටපු සකුළුදායි පරිබ්‍රාජකතුමා වගේ අපිට තියෙන්නේ සකලදායි පරිබ්‍රාජිකතුමාට බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා දෙකක් දේශනා කරනවා චූල සකලදායි සූත්‍රය සහ මහා සකලදායි සූත්‍රය. නමුත් ඒ සකුල්දායි පරිබ්‍රාජකතුමා නිවන් දක්ින්නේ නැහැ. එතුමන්ගේ పూర్ව කර්ම විපාකයක් නිසා වෙයි. නමුත් අපේ ධර්මාශෝක රජතුමා රාජ්‍යත්වයේ ඉන්න කාලේ අස්සගුත්ත කියලා මහරහතන් වහන්සේ කෙනෙක් විදිහට අරහත්ත්වයටපත් වෙන්නේ ඒ සකුළුදායි පරිබ්‍රාජකතුමායි කියලා සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඒ අස්සගුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරන උන්වහන්සේ මේ තමන් වහන්සේගෙන් කමඨහන් ගන්න දෙන අයට මේ අය භාවනා වඩන අයනේ කියලා දැනගෙන අහසේ සම්කඩ අතුරගෙන ඒවක පළඟක් බැඳගෙන කමඨහන් දේශනා කරනවා. මෛත්‍රී කමඨහන් දේශනා කරනවා කියලා බොහොම මෛත්‍රීන් උන්වහන්සේ වැඩ වාසය කරනවා. ඉතින් මේ වනසෙනසුන් වල ඉන්න සත්වයන් පවා බොහොම හිතයිසී භාවයෙන් සිටියා කියලා සඳහන් කරන තේ පිළිබඳව අපට ඇතැම් අපි මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අපිට කියනවා රහතන් වහන්සේ කෙනෙක් සමහර වෙලාවට තමන්ගේ කමටහනක් ගන්න කෙනෙක් මේ පුද්ගලයා භාවනාවක් වඩන කෙනෙක් මේ මේ පුද්ගලයා ආරද්ධ විපස්සක කෙනෙක් ආරද්ධ කම්මට්ටහන කෙනෙක් කියලා දැනගෙන තමන්ගේ කර්ම තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කළා වුණත් තමට අපෙන්න පුළුවන් කියන එක නැතුව පොදුවේ ප්‍රසිද්ධ මහත්මිය ඔස්සේ තමන් රහත් භාවයක් ප්‍රකාශ කිරීම කියලා කියන එක එතනදී යෝගී භාවයක් වෙන්නේ නැහැ මේ කියන කාරණා අනුව. ත්‍රිමේ විතර දක්වමින් කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් වෙත එළඹෙන්න කියලා කියනවා. ඉතින් එතනදී එමනම් ඊළඟ ගැටලුව වෙන්නේ අද වර්තමානයේ රහතන් වහන්සේලා නැති වුණොත් එහෙනම් අපි ඊළඟට කවුරු බවටද යන්නේ කියලා. ඒ නිසා මෙතනදී ආරම්භ කරනවා තස්මා සචේ කීනාසමන් ලබති චේතං කුසලං. රහතන් වහන්සේ කෙනෙක් ලැබෙනවා නම් ඒක හොඳයි. නොචේ ලබති මේ ලැබෙන්නේ නැත්නම් ඊළඟට කවුරු බවටද යන්න ඕනේ කියන කාරණා අපිට පිළිවෙලට දක්වනවා. ඉතින් ඒ නිසා ඒ පිළිවෙලට දක්වන කරුණු කාරණා පිළිබඳව අපි ඊළඟට ඊළඟට මතුමත් එහි කවුරු වෙතද අපි කමඨහන ගැනීමට යා යුත්තේ කියන කාරණා ටික අපි ඉදිරියට සාකච්ඡා බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහනේදී එනිසා අපි අදට අපි වෙන් කරගත් කාල වේලාව අවසන් වෙන නිසා අපි වැඩසටහන સમાප්ත කරන්නයි සූදානම් වෙන්නේ ඉතින් යම් කෙනෙකුට අපි මේ පැහැදිලි කරපු කරුණු කාරණා ඔස්සේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවක අපි සාකච්ඡා කරන්න පුළුවන් සාකච්ඡා කරලා निराකරණය කරගෙන යන්න පුළුවන් ඒ නිසා අපි සාකච්ඡා කරමින් ඉන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් කොහොමද අපි තෝරගන්නේ? කමඨහනක් වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේගේ තියෙන ලක්ෂණ මොනවද? අපි කෙබඳු කර්මස්ථාන දායක ආචාර්යන් වහන්සේ කෙනෙක් වෙත එළමිලා භාවනා කමඨහනක් ලබා ගත යුතුයිද? එබඳු ආචාර්යන් වහන්සේ කෙනෙක් වෙත අපි එළඹිය යුත්තේ කෙසේද කියන කාරණා ටිකයි මේ කම්මස්ථාන ග්‍රහණයේ දේශයේ මේ කොටසේදී සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේ දක්වා අපි කතා කරපු කරුණු වලට අදාළව යම් කිසි සාකච්ඡා කළ යුතු දෙයක් තිබෙනවා ඒ කොටස් සාකච්ඡා කරන්න අදාළ ප්‍රශ්න අහන්න අවකාශය ලැබෙමින් අපි අදටත් එහෙමනම් වැඩසටහන સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. හැම සිළු දිනාටම පෙරවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය අපි දැන් අද කිව්වනි ස්වාමීන් වහන්සේ අපිට දැනෙනේවා මේ දෙවියන්ට ඒ භූමාටු එහෙම දිගට දිගට යනවා කියලා ඉහළට මේ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට මේ එන සිටිවිලි තේරුම් ගැනීමේ හැකියාව එහෙම ඇති නේද ස්වාමීන් වහන්සේ දෙවියන්ට එම් වෙන්නේ නැති. අනිවාර්යයෙන්ම. එහෙම ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම අපිට දැන් අපිට සමන්ත පාසාදිකා අට කතාවේ සඳහන් කරනවා අපිට දැන් ඔය මේක මේක අපතර විනය පිටකයට අදාළ කාරණයක් සමහර වෙලාවට මම වැඩිපුර විනය පිටකේ පරිශීලනය කරන නිසා විනය අටකතාවේ තියෙන කරුණු ඔස්සේ පැහැදිලි කරන්න හැමත වෙන හේතුවක් නෙමෙයි. ඉතින් විනය සමන්ත පාස්සාදික විනය අටකතාවේ සඳහන් කරන තැනකදී මේ අපේ වචන ප්‍රකාශ කිරීම කියලා කියන කාරණේ අපි වචනයක් ප්‍රකාශ කරන්න යනකොට ඒ වචනය සාමාන්‍ය මිනිස්සෙකුට තේරුම් ගන්න පුළුවන් කාලයට ඉස්සෙල්ලා දෙවි කෙනෙක් තේරුම් ගන්නවා කියන්නේ ඒ නිසා යම් භික්ෂුවක් තමන් තමන්ගේ භික්ෂූත්වය තමන් අතහරින්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ භික්ෂූත්වය තමන් ප්‍රතික්ෂේප කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වචනය අනිවාර්යෙන් මිනිස්සෙකුට කියන්න ඕනේ කියලා කියනවා. හේතුව දෙවි කෙනෙකුට කිව්වට ඒක සාර්ථක නැහැ කියලා කියනවා. ඒකට හේතුව අපිට කියනවා දෙවි කෙනෙක් අපි යමක් කියන්න හිතනකොට ඒ කෙනා අපි කියන්න හිතන දේ තේරුම් අරගන්නවා. ඒ නිසා ඒ කාරණාවලින් අපිට පැහැදිලි වෙනවා දෙවිවරුන්ට අපේ හිත කියවන්න පුළුවන් නිසා අපි හිතන දේවල් ඒ ඇයට වැටහෙනවා. ඒ නිසා දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා කියලා කියන කාරණේ අපි හිතෙන් හිතාගෙන පින් අනුමෝදන් කරත් ඇත්තටම දෙවිවරුන්ට පින් අනුමෝදන් වෙනවා යම් යම් අවස්ථාවල. ඉතින් අපි වචනයෙන් ප්‍රකාශ කිරීමේ ඒක තවදුරටත් ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒ නිසා අපේ වචනය වාගේම අපේ සිතත් තේරුම් ගැනීම හැකියාවක් එයයිට තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ සමහර ඉහළ ධානය මට්ටම් වල මේ චතුත්ථ ධානයෙන් එහාටත් යනකොට පංච අභිඥා වගේ වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ එතකොට ඔය ඒ වගේ ලැබපු සමහර අයට ඒ sannivedanaya තේරුම් යන්න මැති නේද ස්වාමීන් වහන්සේ මට හිතෙන විදිහට ඔව් ඒක ඉතින් මෙහෙම ඒක දෙයාකාරයකින් සිද්ධ වෙන්න පුළුවන් සමහර කෙනෙක්ගේ සමාධිය අතිශය ප්‍රනීත සමාධියක් වීම නිසා ඒ ප්‍රනීත සමාධියත් එක්කම සමහර වෙලාවට Tamanට අදෘශ්‍යමාන අය සමග තියෙන යම් යම් sannivedana පහසුකම් ලැබෙන්න පුළුවන් මට නම් එහෙම නෑ එහෙම එකක් මොකවත් නෑ ඒ නිසා ඒතරී සමාධි සමාධියේ තියෙන යම් යම් ප්‍රනීත භාවයත් එක්ක එහෙම දෙයක් ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමාධියේ පංච අභිඥා කියන මට්ටමට යනකොට දිබ්බ චක්කු දිබ්බ සෝත ආදීදී අපිට මේ දෙවියන් දිව්‍යන් චක්ෂුර විඥාණයෙන් අපිට දෙවිවරු දකින්න දිව්‍ය ශ්‍රෝතය කියලා කියන එකෙන් අපිට දෙවියන් කියන කාරණා අහන්න මෙන්න මේ විදිහට අභිඥාව උපදව ගන්න පුළුවන්. එහෙම අභිඥාවක් උපදවලා නැත්නම් තවත් කෙනෙකුට සමාධිය ප්‍රබල වීමත් එක්ක යම් යම් අදෘශ්‍යමාන කෙනෙක් එක්ක sannivedanayak වෙනවනම් ඒක එක්කෝ ඒ අයගේ පුරාකෘත කුසල මහිමේ නිසා සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට එහෙම තෝ සාමාන්‍යයෙන් මම මගේ වැටහීමේ හැටියට ග්‍රන්ථාන්තරයේ තියෙන ක්‍රමයට චතුර්ථ ධානයේට පංචම ධානයේට ගියාට අෂ්ට සමාපatti උත්පාදනය කරාට ඒ සමාධිය තුළින් අපිට හැකියාවක් නැහැ දෙවිගුරු එක්ක සාකච්ඡා කරන්න, එයයි කතා බහ කරන්න. දැන් පුරාකෘත කුසලම හිමියකින් යම් කිසි කෙනෙකුට එහෙම හැකියාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම සමහර වෙලාවට දැන් ඔය තමන් යම් යම් නොඑක් නොඑක් අමනුෂ්‍ය අය ඇසුරු කරන අයත් ඒ සමහර sannivedanayan සිදු කරනවා කියලා කියනවනේ. අපි දන්නේ නැහැ කොහොමද ඇත්තද බුදුද කියන එක නමුත් කියනවනේ. ඒතර ඒ නිසා එහෙම තියෙන දේවල් යම් යම් හැරෙන්න යම් කෙනෙකුට දෙවිවෘත් එක්ක sannivedanaya කරන්න හෝ යමක් ඒක අහන්න ලැබෙනවා. ලැබෙන්න පුළුවන් මේ පංචම ධ්‍යාන කියන්නේ චතුර්ථ ධ්‍යානයෙන් පස්සේ ලබන අවිඤ්ඤා වශයෙන් තමයි දිබ්බසෝත වශයෙන් තමයි දිවිවෘක් කියන කාරණා අහන්න ලැබෙන්නේ. දිබ්බ චක්කු වලින් තමයි දිවි දකින්න හැකියාව ලැබෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ පිට පැහැදිලි දරුවන් සරණයි. සයි දරුවන් සරණයි. අදත් අපි මේ අමත පදන් දේශනා මාලාව විශිධි මාර්ගයේ මුලපටන් පැහැදිලි කරන විස්තර විවරණය කරන මේ දේශනා මාලාවේ තවත් දේශනාවකින් පැහැදිලි කරන්න යෙදුනේ කර්මස්ථාන දායක ආචාර්යයන් වහන්සේගේ, කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ගුණාංග කිහිපයක් තමයි පැහැදිලි කරන්න යෙදුනේ. ඉතින් ඉදිරියටත් අපි මේ වැඩසටහන් මාලාව ඔස්සේ මේ කරුණු කාරණා තවදුරටත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන නිසා ඉතින් ඒ සඳහා සහ සම්බන්ධ වෙන්න කියන ආරාධනය මතක් කිරීම හැමෝටම සිදු කරමින් මේ වැඩසටහන මේ දක්වා පවත්වා ගැනීම සඳහා අපට උපකාර කරන්න තියෙන අපේ මේ වැඩසටහන සංවිධානය කරන හැම සිළු දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා ඉතින් අපේ අපෙන් ඉල්ලීමක් කරා අපි මේ සඳහා සකස් කරන මේ PowerPoint presentation එක ලබා දෙනවා හොඳයි කියලා. ඉතින් අපි ඒ හැම එකක්ම බලාපොරොත්තු වෙනවා අපේ සමූහයට එකතු කරන්න. පරණ ටිකක් අපි එකතු කරන්නම්. ඒතරේ ඒ සමගින් අපි මේ විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථයේ පරිශීලනය කරන්න හැම සියලු දෙනාටම තව තවත් ආරාධනය කරමින් ඒ කරුණු කාරණා විස්තර විවරණය කරගන්න අපි ඇරයුම් කරමින් ඉතින් හැම සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරමින් මේ වැඩසටහන ඇසුරු කරගෙන විශේෂ මාර්ගයේ පරිශීලනය කරගෙන මේ භාවනා මාර්ගයේ විස්තර විවරණය කරගන්න හැකියාව ලැබේවා. හැම සියලු දෙනාටම මේ භාවනා මාර්ගය අසංකීර්ණව ගමන් කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව සමගින් අදත් අපි වැඩසටහන අවසන් කරනවා හැම සිදු දෙවිවරුන්ට අපි කිඤ්ඤාන්ව පුණ්‍යානුමෝදනා සිදු කරනවා ශේල දෙවියෝ මෙකින් දක්වලා සත්‍ය විදි දෙය සිසුරවල දාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධික නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා.